තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු සදහම් හමුව අප මේ ආරම්භ කරන්නේ වෙනදා වගේම අපේ කල්යාණ මිත්‍ර පිරිස පූජනීය ස්වාමීන් වහන්සේලා මේ නාසල ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස මේ සදහම් හමුවට එකතු වෙනවා. අපි හැම දිනාම ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. අද 2020 වර්ෂයේ අගෝස්තු මාසයේ 27 වෙනි බ්‍රහස්පතින්දා දවස වෙනදා වගේම අපි අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන් මේ දහම් හමුවට එකතු වෙන්නේ. ඉතින් අපි පළමුවෙන්ම මේ උතුම් සී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන নমස්කාර පාඨය තුන් වාරයක් කියලා වන්දනා කරමු.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 ක්‍රමයට භාවනා කිරීම අප මේ කරන්නේ. භාවනාව කිව්වොත් කොතනත් එකයි. භාවනාව කියන්නේ කුසල් වැඩි වීම. නිවන් සාක්ෂාත් කිරීමට අවශ්‍ය කරන මූලික කුසලතා පද්ධති තුන. සීල, සමාධි, ප්‍රඥා කියලා අපි දන්නවා. ඒ ඒ පද්ධති තුන වර්ධනය කිරීමයි භාවනා කරනවා කියලා කියයි. භාවේති ආශේවති වඩ්ඩේති කුසල ධම්මේ. අර කියන ලද කුසල් දහම් වැඩිමයි භාවනා කියන්නේ. භාවනාව ක්‍රමය නම් විවිධ වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වුණත් අනේක පරියායන ධම්මෝ ප්‍රකාශිතෝ කියපු අවස්ථාවල නෑ මං එහෙම කිව්වේ නෑ මම එකම ක්‍රමයයි කිව්වේ කියලා එහෙම කියලා නැහැ. නොඑක් පర్యాయෙන් නොඑක් ක්‍රමවලින් මේක දේශනා කරලා තියෙනවා. ප්‍රධාන පෙළ ගැස්ම හැටියට අපිට පේන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන්නේ මේ නිවන් සාක්ෂාත් කිරීමට අවශ්‍ය මූලික කුසලතා. නමුත් මේ කුසලතා වර්ධනේ වඩා ගැනීමේදී භාවනා කිරීමේදී විවිධ ප්‍රවේශයන් දීලා තියෙනවා. මේකට පිවිසෙන ක්‍රම දීලා තියෙනවා. සමත විපස්සනා වශයෙන්ොත් අපි දන්නවා භාවනාව ප්‍රසිද්ධ ප්‍රවේශ දෙකක් තිබෙනවා. ඒව කවුරුත් දන්න කියන කාරණා. ඊළඟට මේ මාර්ගාංග වැඩිමිහිලා සමහරු බොහෝ දෙනෙක් සම්ප්‍රදායිකව සම්මාදිට්ඨිය ආදී වශයෙන් මේ ආරම්භ කරනවා ඉතින් මේ විදිහට මේ ඉලක්කය නැත්තම් මෙහි අවසාන ප්‍රතිඵලයේ නිවන එකයි ඒ සඳහා වැඩි යුතු කුසලතා පද්ධති තුනයි ඒවයි වෙනසක් නැහැ නමුත් මේ කුසල් වැඩිමෙහිලා සීලය සමාධිය ප්‍රඥා වැඩිමෙහිලා යම් යම් ප්‍රවේශයන් ක්‍රමවේදයන් ඊට අදාළ කමඨහන් බුදු පියන් වහන්සේ විවිධ තැන්වල විවිධ අවස්ථාවල දේශනා කළා තියෙනවා. නමුත් එහෙම විවිධ විදිහට විවිධත්වයකින් ඒකට අනේක පරයය කියලා කියන. නොඑක් ක්‍රම කියලා අපිට සිංහලෙන් කියන්න පුළුවන්. නොඑක් ක්‍රම කියනවාට නොඑක් ප්‍රවේශ කිව්වොත් වඩා හොඳයි කියලා මට හිතෙන්නේ. ඒ නොඑක් ප්‍රවේශ මේකට අපිට ඉදිරිපත් කරලා තියෙනවා. මොකද හේතුව මේ පුද්ගල නානත්වය නිසා එහෙම ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් කොහොම වුණත් මේන් ලබන ඉලක්කය මේන් අපි සාක්ෂාත් කරන ඵලය එකයි. මේ නිවීම සැනසීම. ඒ සඳහා තියෙන වැඩි යුතු කුසල් කුසල පද්ධති වෙනසක් වෙන්නේ නැහැ. මොකද සීල සමාධි ප්‍රඥා වෙනස් නොවෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන තුන මේ කුසලතා පද්ධති තුන නිර්මාණය වෙලා තියෙන සකස් කරලා තියෙන්නේ මනුෂ්‍ය පෞරුෂයේ ඉලක්කකයි. මනුෂ්‍යයාගේ පෞරුෂයේ මූලික අංශ තුනක් ඉදිරි පෙන්නනවා. එකක් චර්යාත්මක අංශේ කායික හැසිරීම වචන භාවිතය ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය පුද්ගල සම්බන්ධතා පැවැත්වීම මේ වගේ චර්යාත්මක අංශයක් තියෙනවා මානවයාගේ. ඒ අංශයේ ඇති කරන ගුණාත්මක වෙනස දියුණුව තමයි සීල කියලා කියන්නේ. ඒ ඒ ඒ චර්යාත්මක අංශයෙන් වෙන අයහපත දෝෂය ගැටලු වැළැක්වීමක් සීලය තුල මූලික වශයෙන් තියෙනවා. එතකොට ඒ කොටස අපිට කොහොමදවත් අත්හරින්න බෑ වෙනස් වෙනස් වෙන්නේ නැහැ ඒ කොටස. ඒ කොටස අනිවාර්යයෙන්ම සකස් විය යුතුයි චර්යාත්මක අංශය. දෙවනුව ඉතිරි කොටස් දෙක මානසිකාංශයට අදාළයි. සමාධි ශික්ෂාවෙන් කරන්නේ අපේ චිත්තාවේගී අංශයේ හැඟීම් පැත්ත පාලනය කර ගැනීම, හසුරුවා ගැනීම, අකුසල සහගත චේතනා, සිතවිලි බැහැර කිරීම, කුසල චේතනා වර්ධනය කිරීම. එතකොට මේ පැත්තත් කිසිසේත් බැහැර කරන්න බෑ. මොකද මේ ඉමෝෂනල් සෙක්ෂන් එක නැත්තම් චිත්තාවේගීය අංශය හැඟීම් පැත්ත සිතුම් පැතුම් කොටස අනිවාර්යයෙන්ම සකස් කිරීමක් කරන්න වෙනවමයි. ඒ ඒ උසස් විදියට සකස් කරන්න වෙනවා. සංකල්පීය අංශය සංකප්ප සම්මා සංකල්ප බවට පරිවර්තනය වෙන්නම ඕන නිවන් සාක්ෂාත් කිරීමෙන්. ඊළඟට ඔය දෙක සකස් කිරීමට අවශ්‍ය කරන බුද්ධිමය අවබෝධාත්මක අංශයකුත් තිබෙනවා. පඤ්ඤා ශික්ෂාවෙන් කරන්නේ ඒ අවබෝධාත්මක අංශය දිනු කිරීම. ඒ ඔය අංශ දෙකේ ඇති වෙන ගැටලු මොනවාද? චර්යාත්මක සහ චිත්තාවේගී අංශවල තියෙන ගැටලු මොනවාද? ඒ ගැටලු තුලින් මොන විදිහේ දුක්ඛ දෝමනස්ස පැන නගිනවද? ඒ අංශ දෙකේ ගැටලු කෙසේද निराකරණය කළ යුත්තේ? කුමක්ද ඒ සඳහා ක්‍රමවේදය ආදී දේවල් ටික අවබෝධ කර ගැනීමයි පඤ්ඤා කියලා කියන්නේ. මෙතන පඤ්ඤා කියන්නේ ප්‍රධාන වශයෙන් නිවන් සාක්ෂාත් කිරීමට අදාළ දේ. එතකොට ওই විදිහට සීල සමාධි ප්‍රඥා කියලා මේ නිවන් මඟ ශික්ෂා තුනකින් ගොඩනැගිලා තියෙන්නේ ස්වභාවික හේතුවක් මත. ස්වභාවික හේතුවක් මත. මොකද ස්වභාවික හේතුව මේ නිවන් දකින්නේ පුද්ගලයා. පුද්ගලයා තුළ තමයි නිවීම සැනසීම ඇති කරගන්නේ. તો පුද්ගල පෞරුෂය බලපුවාම මේ ස්වභාවික දේවල් දේ අංශ තුන තියෙනවා මේක මේ. අලුතෙන් કૃතිමව පෞරුෂයට ඔබ්බලා තියෙන එකක් නෙමෙයි. ඊටාම පැහැදිලිව මිනිස්යන්ගේ චර්යාත්මක අංශයක් තියෙනවා. කායික හැසිරීමක්, වචන භාවිතයක්, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණයක්, ඒ වගේම පුද්ගල සම්බන්ධතා පැවැත්වීම මේ වගේ චර්යාත්මක අංශයක් පැහැදිලිවම තියෙනවා. ඊළඟට අපි දන්නවා අපේ මානසික අංශේ පැහැදිලිවම හැඟීම් නැත්නම් චිත්තාවේග අංශයක් තියෙනවා. ඒක බොහොම ප්‍රබලයි. අපි ඒක දැන් අත්දකිනවා, අත්විඳිනවා. අපි චිත්තානුපස්සන කමඨහන වඩලා තියෙන නිසා අපි දැන් අපේ හැඟීම් අපි හොඳට දකිනවා. අපිට එන සිතිවිලි හැඟීම් චේතනා විතරක කියලා මේවට වචන පාවිච්චි වෙනවා. ඉතින් ඒවා අපි දැන් හොඳට දකිනවා. ඉතින් එහෙම අංශයක් පැහැදිලිවම තියෙන එක හරි ස්වභාවිකයි. කිසිම විදියකින් ඒක අස්වාභාවික අසාමාන්‍ය යම් පුද්ගලයෙකුට විතරක් සුවිශේෂ එහෙම එකක් නෙවෙයි. සියලු දෙනාට පොදු ස්වභාවික සාමාන්‍ය එකක්. ඉතින් ඒ අංශයත් එහෙම. අනිත් පැත්තෙන් අපේ බුද්ධිමය අංශය අපිට තේරෙනවා. අපිට යම් යම් දේ වටහා ගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කර ගන්න පුළුවන්. ඒ කොග්නිටිව් සෙක්ෂන් එකක් තියෙනවා. එහෙම පැකල්ටි එකක් තියෙනවා. අපේ මේ පෞරුෂය. ඉතින් මෙන්න මේ කොටස් මේ සෙක්ෂන් මේ ෆැකල්ටිස් තුන වර්ධනය කිරීම ගුණාත්මක විදිහට එහෙම නැත්නම් ඒක නිවන ඉලක්ක කරලා නිවීම සැනසීම සාක්ෂාත් වෙන විදිහට හැඩ ගැස්වීම තමයි මේ නිවන් මාගේ තියෙන්නේ. ඉතින් ඒකයි නිවන් මාග ඔය හරිම ස්වභාවික දෙයක්. ස්වභාවික සංසිද්ධියක්. මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය. නමුත් මේකේ මේ මේක අවබෝධ කර ගැනීමයි මේවා පෙළ ගැස්වීමයි මේවා පැහැදිලි කිරීමයි ඒව ඔක්කොම ඉතින් තථාගත බුදු පියාණන් වහන්සේට එහි ගෞරවය නොඅඩුව හිමි වෙනවා. මොකද සාමාන්‍යයෙන් පුද්ගල පෞරුෂය පිළිබඳ විග්‍රහයන් මානව ඉතිහාසයේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. නොඑක මානව විද්‍යාඥයෝ මානව ශාස්ත්‍රයේ මානවීය චර්යාවන් මානව චර්යාවන් හැදෑරීම් කරපු ඒ පිළිබඳව යම් යම් ගැඹුරට අධ්‍යයනය කරපු පෞරුෂයන් අපට හමු මේ ගෞතම බුද්ධ පෞරුෂය වගේම එවැනි පෞරුෂයන් අපට හමු වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ තරම් මානව පෞරුෂයේ ගැඹුරට හදාරලා එහි මේ ප්‍රධාන අංශ තුනක් විදිහට මේක පෙන්නලා ඒ අංශ තුනේ ඇති වෙන ගැටලු කොහොමද ඇති වෙන්නේ ඒවා ඇතිවීමෙන් පුද්ගලයාගේ පෞරුෂීය දෝෂ මතුවෙන ආකාරය ඒවා හේතුඵල ධර්මානුකූලව ඊටාම හොඳට පැහැදිලි කරමින් ඒවට කොහොමද අපි නිසි පිළිතුරක් සපයන්නේ කොහොමද ඒවා ශික්ෂණයටපත් කරන්නේ හික්මවන්නේ මේ දුක ඇති වෙන පැත්තට නැතුව දුක නිරෝධය දුක සමුදය පැත්තට නොයි දුක නිරෝධය පැත්තට පෞරුෂය ගොඩනගන්නේ කොහොමද? වගේ ගැඹුරු මේ අධ්‍යයනයක් කරලා තමන් ඒක තමන්ගේ පෞරුෂය ඒ විදිහට වෙනස් කරගෙන නියුණු සැනසුණු කෙනෙක් වෙලා ඊළඟට මේක සංවිධිත ආකාරයෙන් චතුරාර්ය සත්‍ය ක්‍රමයට තාම සංවිධිත ඉදිරිපත් කිරීමක් සකස් කිරීමක් තියෙන එක ඒක අතිශයින් අපිට තේරුම් යන විදිහට මේක ඉදිරිපත් කරලා තියෙන බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ටයි එහෙම ඉදිරිපත් නොකරනම් මේක කවදාවත් තව කෙනෙකුට අවබෝධ කරගන්න, තේරුම් කරගන්න, වටහා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. උන්වහන්සේ ඒක සාක්ෂාත් කරගත්ත නුවණ සැනසුණා තමයි. නමුත් මේක ඉදිරිපත් කිරීමේදී ඉතාම විශිෂ්ට විදිහට උන්වහන්සේ ඇහෙන අවුරුදු 45ක් තිස්සේ උත්සාහ කරලා තියෙන මේක ඒ පුද්ගලයන්ගේ මට්ටම් වලින් මේක තේරෙන විදිහට දැනෙන විදිහට වටහා ගන්න පුළුවන් වෙන විදිහට ඉදිරිපත් කරා. ඉතින් සමහර වෙලාවල් වල හැබැයි අපිට පේනවා සමහර දේශනාවල් වලදී බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපත් කිරීම සමහර අයට තේරුම් ගන්න බැරි වෙලා තියෙන ඉතින් ඒක ඒක ඒක එහෙම තමයි. දැන් උදාහරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ මේක සමාජගත කරන්න ඕන මේ වැඩ නිවන සැනසෙන වැඩපිළිවෙල කියලා ඒකට සුදුසු අය හැටියට තෝරගත්තනේ පංචවග්ගී ඉතින් පංචවග්ගියල හොයාගෙන යන ගමනේ සඳහන් වෙන විදිහට ගයාවේ ඉඳලා බරණැසට යන වෙලාවේ උපක කියලා යම් ආජීවකයෙක් වුණ ගහනවා. ඉතින් ආජීවක අහනවා මේ ඔබ කවුද ඔබේ ඉගැන්වීම මොකද්ද ආදී වශයෙන් කියලා. එතකොට උපකට දෙන උත්තරේ ඇත්ත වශයෙන් බුදුරජාන් වහන්සේ සමස්තය තමන් පිළිබඳව කිසියම් අනන්‍යතාවයක් ඉදිරිපත් කරා තමන් අවබෝධ කරගත්ත දේ මේකයි තේරුම් ගත්ත දේ මේකයි ආදී වශයෙන් කියන. නමුත් උපකට මේක ග්‍රහණය කරන්න බැරි වුණා. උපක ඕ එහෙම වෙන්න පුළුවන් මේ මිත්‍රයා කියලා හෝ පෙයාවසෝ කියන ඒක තමයි එතන එයාගේ වචන හැටියට සඳහන් වෙනවා. ඕ එහෙමත් වෙන්න පුළුවන් කියලා යන්න ගියා. ඒ වගේ අවස්ථා ගොඩක් අපට හමු වෙනවා සූත්‍ර සාහිත්‍ය ඔය මදුපිණ්ඩික සූත්‍රයේ ඇතුළත් වෙන පසුබිම් කතාව නැත්නම් නිදාන කතාවේ දණ්ඩපාන සා දණ්ඩපාණී සාක්්‍යයට බුදුරජාණන් වහන්සේ දණ්ඩපාණී සාක්්‍යය බුදුරජාණන් වහන්සේ ගහන තමන්නාසේ සිංවාදි කිමක් ආයි සමනෝ ගෝතමෝ මොනවාද ඔයාගේ ඉගැන්වීම මොකද්ද ඔයාගේ දර්ශනය කියලා. ඒක එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු ගැඹුරු ප්‍රකාශනය දණ්ඩපාන සාක්‍යයට මේ තේරුම් ගන්න බැරි වුණා. එයා ඉතින් නලල රැලි ගන්නවලා ඔළුව වනලා ඒ පෙන්නපු ඉරියව් වලින් පේනවා ඒ එයා දක්වපු ඉරියව් වලින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කර මේ දේ තේරුම් ගන්න බැරි වුණා. ඒකල්ල එයා නැගිටලා යන්නේ. ඔය වගේ මේ බොහෝ අවස්ථාවකට පේනවා සූත්‍ර සාහිත්‍යයේම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත මේ ගැඹුරු ධහම ඉදිරිපත් කරපු අවස්ථාවල මේක ශ්‍රවණය කරන පුද්ගලයාගේ තියෙන යම් යම් භාෂාව පිළිබඳ ගැටලු ඔහුගේ සංකල්පයේ මට්ටමට වර්ධනය නොවීම ආදී ගැටලු නිසා පුද්ගලයාට තේරුම් ගන්න බැරි වුණා සමහර අයට. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ නැවත නැවත යලි යලි මේක පැහැදිලි කරන්න උත්සාහ කරා. දැන් උදාහරණයක් ඇටියට අපි අතකෝ භගවා බිකු ආමන්ත්‍රේසි කියන පාඨය සොයලා බැලුවොත් සූත්‍ර සාහිත්‍ය පිටකයේ කීවරක් යෙදිලා තියෙනවද කියලා නැත්නම් විනය පිටකයේ සූත්‍ර පිටකයේ කීවරක් යෙදිලා තියෙනවද කියලා බොහෝ වාරයක් යෙදිලා තියෙනවා මේකෙන් කියන්නේ අතකෝ භගවයික් දෙති භාග්‍යතුන් වහන්සේ වික්වාමන්තේසි තමන්ගේ ශ්‍රාවකයන් කැඳව කැඳෙව්වා කැඳවලා නැත්නම් ආමන්ත්‍රණය කරලා මෙහෙම කීවා කියලා එතකොට ඒ නැවත නැවත උන්වහන්සේම හිතලා කල්පනා කරලා නැවත නැවත ආමන්ත්‍රණය කළා නැවත නැවත කියන්නේ ඇයි? ඒ නැවත නැවත කියන්නේ මේ ප්‍රතිපදාව තෝරා ගැනීමේ වටහා ගැනීමේ කිසියම් ආකාරයේ දුෂ්කරතාවයක් තියෙනවා. දැන් වර්තමානයේ වුණත් අපිට පේනවා බොහෝ මේ ප්‍රතිපදාව පැහැදිලි කරන්න උත්සාහ කරන බොහෝ පිරිස් ඉන්නවා. දේශකයෝ ඉන්නවා, පොතපත ලියන අය ඉන්නවා, බොහෝ අය ඉන්නවා. ඉතින් ඒ ඒ අය අතරින් අපි හැමෝම ඒ ඒ ඒ පිරිසට ඒ ගොන්නට අයත් ඉතින්. ඒක අද ඊයේ වැඩක් නෙමෙයි බුද්ධ පරිනිර්වාණයේ ඉඳලම නෙමෙයි බුද්ධ බුදුරජාණන් වහන්සේ ජීවත් වෙලා සිටි කාලය තුලත් මේ බුද්ධ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කර දේශනාව එහෙම නැත්නම් ඒ දේශනාව ඔස්සේ නිවන සාක්ෂාත් කරගත්ත ඇත්තු තම තමන්ගේ අත්දැකීම් අනිකාට පැහැදිලි කිරීම සඳහා සෑහෙන ප්‍රයත්න දරලා මේ තරම් විශාල ධර්ම සාහිත්‍යයක් ගොඩනැගිලා තියෙන්නේ. දේශනා සාහිත්‍යයක් ගොඩනැගිලා තියෙන්නේ ඒ හේතුව නිසා. ඉතින් එදා ඉඳන් අද දක්වා මේ මේ කාරණේ අපිට පේන්න තියෙනවා. ඉතින් මේ අතරින් මේ විවිධ දේශනා ආදී අතරින් හරියටම මේ මාර්ගය තෝරා බේරා ගැනීමත් ඒ තරම්ම පහසු නැහැ. ඉතින් කොහොම නමුත් මේ දේශනා බුදුරජාන් වහන්සේ ඉතාම හොඳින් පෙළගස්සලා හොඳින් ඉදිරිපත් කළා කියන උන්වහන්සේගේ ඉදිරිපත් කිරීම එහි විශිෂ්ටත්වය නිසා මේක මානවයාට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට තේරුම් අරගෙන අනුගමනය කරන්න පුළුවන් වෙන විදිහට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් අපි මේ වන විට මහා සතිපට්ඨාන දේශනාවේ කමඨහන් එහි තියෙන පිළිවෙලට සාකච්ඡා කරගෙන ගිහිල්ලා අන්තිම පියවර පැවිදින් තිබෙනවා ධම්මානුපස්සනාවේ සච්ච පබ්බේද සච්ච පබ්බේ හතරවෙනි පියවර අවසාන පියවර මාර්ග නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන තැනට අපි ඇවිදින් තිබෙනවා. ඉතින් කලින් සාකච්ඡා දෙකේදී අපි දුක්ඛ නිරෝධය පිළිබඳව කතා කරා. ඒක තමයි මෙහි ලබන පරම පරමාර්ථය නැත්නම් අපි ලබන නිවන් මාගේ ගිය යන අපි අප තුලින් අප සාක්ෂාත් කරගන්නා වූ පරම తත්වයේ ඒක තමයි දුක්ඛ නිරෝධ. එතකොට ඒ తত্ত্বය ඇති කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාමාර්ගය තමයි මාර්ග සත්‍යයේදී දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යයේදී බුදුරජාන් වහන්සේ ගොනු කරලා තියෙනවා. නැත්තම් අපි කියමු ඒකට විධිමත්ව සකස් කරලා ඉදිරිපත් කරලා තියෙන්නේ මාර්ග සත්‍යයේ. එතකොට මේ මාර්ග සත්‍ය දැනුමක් හැටියට සුතමය ඥානයක් විදිහට තේරුම් ගැනීම මූලික වශයෙන් අවශ්‍යයි. ඊළඟට ඒක චින්තාමය තව ටිකක් මේක හිතලා බලලා කරුණු ගලපලා හොඳට කරුණු වශයෙන් තහවුරු කර ගැනීමකුත් අවශ්‍යයි. ඊළඟට භාවනාමය ඥානයට ගන්න අවශ්‍යයි. මේක පුරුදු පුහුණු වෙන්න ඕන. එතකොට තමයි මේකෙන් ලබන නිවීම සැනසීම ලැබෙන්නේ. අර සුතමේ චින්තාමය මට්ටම් දෙකේදී නිවන සාක්ෂාත් වීමක් නැහැ. යම් කෙනෙක් මේක පුරුදු පුහුණු කරොත් තමයි ඒ කියන්නේ භාවනාමය தത്വයට ගත්තොත් තමයි මේ අවබෝධය එහෙම නැත්නම් මේ අවබෝධය තුලින් ලබන මේ නිවීම සැනසීම ලැබේ. එතකොට අපි අපිට පුළුවන් මේ මාර්ග සත්‍ය නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ගැන බොහෝ දේ කතා කරන්න. සාකච්ඡා කරන්න පුළුවන්. දැනටමත් අපි එවැනි සාකච්ඡා මාලාවක් කරලා තිබෙනවා. අපි ඔබ දන්නවා පහුගිය අපි පටිපදා නමින් සාකච්ඡා මාලාවක් කරා. මත මතක විදිහට එතන දේශන අපි 8ක් කරලා තිබෙනවා. මේ ඒක ඍජුවම මේ ආර්ය මාර්ගය ඉලක්ක කරගෙන ආර්ය ශ්‍රාංග මාර්ගය ඉලක්ක කරගෙන අපි කරපු සාකච්ඡා මාලාව. ඉතින් ඒක නැවත ශ්‍රවණය කරන්න කියලා අපි මෙතෙන්දි අපේ කල්යාණ මිත්‍රයන්ට මතක් කරන්න කැමති. කොහොම නමුත් අදත් අපි උත්සාහ කරනවා නැවත වතාවක් මේ මහා සතිපට්ඨාන දේශනාවේ අවසානයේද තියෙන අපි අවසාන පබ්බේට ඇවිල්ලා තියෙන නිසා ඒක නැවත සාකච්ඡාවට භාජනය කරන්න. එතකොට අපි සූත්‍රයට අවධානය යොමු කළොත් මා සතිපට්ඨාන සූත්‍රයේ මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව විස්තර කරන තැනට ගියොත් කතමංච බික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං බුදුරජාන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් අමතලා මේ බික්කවේ කියන වචනේ අපි පරිවර්තනය කරගන්න ඕන තරම ශ්‍රාවකයිනි කියන වචනේට එතකොට ශ්‍රාවකයන් අමතලා ප්‍රශ්නයක් විදිහට නැත්නම් විස්තර කිරීම අර්ථයෙන් මේක ඉදිරිපත් කරන කුමක්ද මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. එතකොට දුක දුක්ඛ ස්වභාවය නිරෝධ කිරීමේ ප්‍රතිපදාව මොකක්ද? ඇත්තටම මෙතනින් දුක්ඛ කියන එකෙන් අදහස් කරන්නේ අපි මේක දුක්ඛ සත්‍යයේදී පැහැදිලි කරා දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා මේ දුක කොටස් තුනකින් සරියුත් සාමුදුර ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ ජීවිතයේදී අපි මේ දැනට අපි ගත කරන මේ මරණයෙන් මෙහා පැත්තේ ජීවිතයේදී අපිට මේ දුකේ කොටස් තුනෙන් එක කොටසයි නිරෝධ කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට අපි කියන්නේ සංඛාර දුක්ඛය කියලා. සකස් කරගන්න දුක් දුෂ්කරතා අපි අපි විසින් හදාගන්න දුෂ්කරතා. ඉතිරි එක එහෙම තියෙනවා. ඒ කියන්නේ මේ ස්වභාවික දුෂ්කරතා කියන ඒවා අපි ඒවට අපි ඒවයින් පෙන්눔 කරන්නේ ඔය ඉපදීම් ස්වභාවය තුල දැන් අපි මිනිස්සෙක් හැටියට ඉපදුනාන් පස්සේ තියෙන යම් යම් දුෂ්කරතා ඒ වගේ ඔය මේ අපේ ඔය ධර්ම සාහිත්‍යයේ මේ ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීතප්පත්තක වට දුක්ඛං ඉදානි ආහාර ගවේති දුක්ඛං සංවේග වස්තුනි කියලා මේ සංවේගයේ උපදවා ගැනීම ගත යුතු කාරණා හැටියට ඒව දක්වන සංවේගය කියලා කියන්නේ දුක් වෙනවා කියන එක නෙමෙයි. ඒ ඒ සංවිජ්ජාර්ථයේ සංවේග කියලා කියන්නේ සංවිජ්ජති කියලා කියන්නේ pāli භාෂාවෙන් පේන්න තියෙනවා. දකින්න තියෙනවා. ඉතින් කාගේවත් වැරද්දක් දෝෂයක් එහෙම නෙමෙයි. හේතුඵල ධර්මතා හැටියට පවතිනවායි කියන එකයි සාමාන්‍යයෙන් සංවිජ්ජති කියන්නේ pāli භාෂාව. සංවිජ්ජති. එතකොට සංවිජ්ජති සංවිජ්ජතිය පේන්න තියෙන දේ පේන්න තියෙන දේ ස්වභාවික දෙයක් හැටියටම දැකීම සංවේග කියන්නේ. දැන් සංවේගය කියන එකට අර්ථකථනය කපලා තියෙන හුඟක් අය මේ නිකන් කනගාටු වෙනවා කියනවා කියන අර්ථය. නමුත් ඇත්ත වශයෙන්ම අපි ඔය සංවේග කියන වචනේ අපේ සිංහල මේ බෞද්ධ ශිෂ්ටාචාරය ඇතුළේ හොඳට භාවිතා වුණා. හරියට නිවැරදිව භාවිතා වුණා. දැන් මලගමක් මලගෙදරක් දැන්වීම සාමාන්‍යයෙන් සංවේගයෙන් දැනුම් දීමයි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ එතන කියන්නේ මේ සංවිජ්ජති. පේන්න තියෙන දෙයක් සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි මේ දන්නන්නේ ඔයාට කියන්නේ. මේ තියෙන දෙයක්. අපේ අපේ අපේ වටපිටාවේ අපේ ජීවිතය තුළ සාමාන්‍යයෙන් තියෙන දෙයක් ඔන්න දැන් වෙලා තියෙනවා. ඒක තමයි මේ දන්වන්නේ කියලා. සංවේගයෙන් දැනුම් දෙනවා කියන්නේ. ඉතින් ඒක ස්වභාවික සංසිද්ධියක්. මරණය කියන්නේ. ඉතින් මරණය උනාම අපි ඒක කියන්නේ සංවේගයෙන් දන්නවා. සංවේග කියන්නේ සංවිජ්ජති කියන වචනෙන් සකස් වෙන දෙයක්. ඒකේ ඒකෙම ක්‍රියාපදේ ක්‍රියානාමය. සංවිජ්ජති කියන්නේ ස්වභාවිකව අපිට දැක ගන්න ලැබේ කියන එක. සංවේග කියන්නේ ස්වභාවිකව අපිට දැකගත හැකි තත්වයක් දැන් ඒ ස්වභාවික දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියන එක. එහෙම එකක් පෙනේ ප්‍රකටය. කියන අර්ථය. ඉතින් ওই විදිහට ඒවා ඒවායේ කිසියම් ආකාරයක දුෂ්කරතා තිබ්බට ඒවට තමයි දුක්ඛ දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ. මේ ජාති ජරා ව්‍යාධි මරණ අප්පිය සංපයෝග පිය විප්පයෝග ඉච්ඡාලාභ මේවා ස්වභාවික දේවල්. ස්වභාවික දේවල්. අපි ඒවට කියන්නේ ධර්මතා හේතුඵල ධර්මතා කිය. එතකොට ඒවා අපි ඒවා අවබෝධ කරගන්නව මිසක වෙන කරන්න දෙයක් නෑ. දැන් උදාහරණයක් ඇටියට මේ ජරාවට කරන්න දෙයක් නැහැ. දි รา පත් වෙන එක. මේ වයසට යන එකට මහලු වෙන එකට කොහෙවත් උත්තරයක් තියෙනවද? උත්තරයක් නැහැ. එහෙම උත්තර හොයන්න යන එකත් නිකන් මෝඩ වැඩක් නේ. දැන් වයසට යන එකට මහලු වෙන එක උත්තර හොයන්නේ නැහැ නේද? හරිම මෝඩ වැඩක්. නමුත් මිනිස්සයා එහෙම මෝඩ වැඩක යෙදිලා ඉන්නවා. ඒකට උත්තරයක් ගන්න පුළුවන් නමුත් ඒක සංවිජ්‍යතියක්, සංවේග සංවේගය සංවේගයක් ඒක. ඒ කියන්නේ ඇතිතතුව ඇතිතතුවක් ඒක ඇත්ත తত্ত্বයක්. ඒක අවබෝධ කරගන්නෝ මිසක දුක්ඛං පරිඤ්ඤයං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. මේ මේ දුක්ඛ දුක්ඛයයි විපරිණාම දුක්ඛයයි දෙක අවබෝධ කරගන්න. විපරිණාමය කියලා කියන්නේ මේ ඕනම එකක් ආරම්භ වුණාම ඒක ආරම්භ වුණ තත්වෙම තියෙන්නේ නැහැ. ඒක ක්‍රමානුකූලව මේ පරිණාමනේ වීගෙන වීගෙන යනවා. ඒක පරිණාම කියන වචනේත් නෙවෙයි යෙදෙන්නේ විපරිණාම කියලා. විපරිණාම කියන්නේ ඒක ක්‍රමානුකූලව මොහොකුරා යෑමක් සිද්ධ වෙනවා. ඒක තමයි වැඩි වෙන පැත්තට හරි අඩු වෙන පැත්තට හරි ගෙවෙන පැත්තට හරි කොයි හරි වේවා මේක කිසියම් ආකාරයක විපරිණාමයක් වෙන්නවා. ඉතින් ඒකත් ඒකෙනුත් යම් යම් දුෂ්කරතා මතුවෙනවා. අර ජාති, ජරා, ව්‍යාධි, මරණ, අප්‍රිය සංපයෝග, පිය විප්‍රයෝග, ඉච්ඡාලාභ වගේ දේවල් විපරිණාමය වෙනකොට ඒක නිකන් දුක ඩබල් වෙනවා වගේ වෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් ලෙඩක් වෙන එක ලෙඩක් ලෙඩ දුකක් නේ, දුෂ්කරතාවයක් නේ ලෙඩවීම. ඊට පස්සේ ඒ ලෙඩ ක්‍රමයෙන් වැඩි වීගෙන යනවනම් විපරිණාමය එතකොට මොකද වෙන්නේ? ඒ ඒ මූලික දුක්ඛයකට තවත් දුක්ඛයක් එකතු වෙනවා. දුක්ඛ දුක්ඛයයි විපරිණාම දුක්ඛයයි කියලා දෙකක් එකතු වෙනවා. දුෂ්කරතාව පැත්තෙන් ගත්තා. ඒකයි. ඉතින් ඕක ධර්මතාවයක්. දුක්ඛය කියන්නේ දුක්ඛ දුක්ඛයයි විපරිණාම දුක්ඛයයි කියන්නේ ධර්මතාවය. දැන් මොන අප්පිය සංපයෝගයේ දුක්ඛයක් කියලා අපි දන්නවනේ. ඒක මේ ඒ පුද්ගලයාගේ අප්‍රිය ගතිය, අප්‍රසන්න ගතිය එන්න එන්න එන්න එන්න ක්‍රමයෙන් වැඩි වෙනවනේ. එතකොට අර විපරිණාම දුක්ඛයක් එතන තියෙනවා. ඒකයි. ඉතින් ඕක අනිත් පැත්තට තේරුම් ගන්න ඕන. සුඛයටත් තේරුම් ගන්න ඕන. ඉතින් ධර්මතා මට්ටමේදී ඒකත් එහෙමයි. දැන් සුඛය ඇති වුණාම සුඛේ විපරිණාම වෙනවා. අඩු වෙන පැත්තට ගියොත් දුක්ඛයි. වැඩි වෙන පැත්තට ගියොත් සුඛයි. ඉතින් මේ විපරිණාමය දරා ගැනීමේ අපහසුතාවයක් වෙනවා. විපරිණාම දුක්ඛ කියන්නේ ඒකයි. එතකොට මේවා පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මතා හැටියට. මේවා මිනිස්සු අවබෝධ කරගත්තොත් හුඟා ගැටලු නැහැ ඇත්තටම. මේ ගැටලු තියෙන්නේ මේවා අවබෝධ කර නොගැනීම තුළ. එතකොට මේ දුක්ඛ දුක්ඛයයි ස්වභාවිකත්වයයි ස්වභාවිකත්වය ක්‍රමයෙන් විපරිණාමයේ වෙද්දී ඇති වෙන දුෂ්කරතාවය ස්වභාවික දුෂ්කරතාවය එය විපරිණාමයේ වෙද්දී ඇති වෙන දුෂ්කරතාවයක් කියන දෙකම සමහර අය විපරිණාම දුක්ඛය පැහැදිලි කරන්නේ සුඛය වෙනස් වීම කියලා. සැප වෙනස් වීම කියලා හැටියට. ඒ ඒ අර්ථයෙන් දුකයි කියන කියලා තීරුම් කරන අවස්ථා තියෙනවා. ඒකත් ඉතින් අපිට බාර ගන්න පුළුවන් විදිහේ උත්තරයක් දැන් සැපය කියන එක හටගෙන ඒක ක්‍රමානුකූලව ඒක ගෙවි යනකොට ගෙවි යනකොට ඒක දුක්ඛයක් කියලා කියන්න පුළුවන්. ඒකත් ඒක හරි. ඒක අපිට එක හෙලාම ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය නැහැ. මේ වගේ අර ස්වභාවික දුෂ්කරතාවයත් ඒක වෙනස් වීම තුළ ඇති වෙන දුෂ්කරතාවයක්. දෙක මූලික වශයෙන් අපිට මේ ජීවිතයේදී නිමා කරන්න පුළුවන් එකක් නෙවෙයි. හැබැයි ඒක අවබෝධ කරගත්තම ඒකේ තියෙන අර අපහසු ගතිය, බර ගතිය අවම වෙනවා. අඩු වෙනවා. එතකොට ඊළඟට මේ ජීවිතයේදී අපිට ගෙවා දමන්න පුළුවන්කම තියෙන්නේ සංකාර දුක්ඛය. සංකාර දුක්ඛය කියලා කියන්නේ අපි සකස් කරගන්න දුෂ්කරතාවය. ඒවා අපි ඇති කරගන්නේ අවිද්‍යාව තණ්හා දෙක නිසා. දැන් උදාහරණයක් හැටියට අපි ලෙඩ කියන ඒවා ස්වභාවිකයිනේ. යাদি ධම්මෝ. හැබැයි අපි අවිද්‍යා තණ්හා නිසා හදාගන්න ලෙඩක් තියෙනවනේ. හදාගන්න ලෙඩ. ඒව ඕන තරම් අපිට උදාහරණ වශයෙන් කියන්න පුළුවන්. අස්වාභාවික විදිහට කෑම් බීම් කාලා නැත්නම් වැරදි ආකාරයට ආහාර පාන අරගෙන වැරදි චර්යාවන් වලට හුරු වෙලා සබා දහමත් එක්ක වැරදි විදිහේ ගනුදෙනු වලට ගිහිල්ලා හදාගත්ත ලෙඩ ඕන තරම් තියෙනවා. ඒවා මේ ඒවයින් එන දුෂ්කරතා අයිති වෙන්නේ දුක්ඛ දුක්ඛයටවත් සංඛාර දුක්ඛයටවත් නෙවෙයි මේ දුක්ඛ දුක්ඛයටවත් විපරිණාම දුක්ඛයටවත් නෙවෙයි ඒවා අයිති වෙන්නේ සංඛාර දුක්ඛයට. හදා හදාගත්ත ප්‍රශ්න හදාගත්ත ගැටලු සකස් කරගත් දුක් කියලා අපි ඒවට කියනවා. හැබැයි ඒ ටික නම් මිනිස්යාට මේ ජීවිතයේදී නිමා කරගන්න පුළුවන්. අන්න ඒක ඒ සඳහා වැඩපිළිවෙල තමයි මේ තියෙන්නේ. මේ ආර්යශ්‍රාංගික මාර්ගය තුල තියෙනවා එක් පැත්තකින් අර දුක්ඛ දුක්ඛයයි සංඛාර දුක්ඛයයි අවබෝධ කරගෙන ඒ පිළිබඳ උපේක්ෂාව වීම ඊළඟට සංඛාර දුක්ඛය දුක්ඛ දුක්ඛයයි විපරිණාම දුක්ඛයයි අවබෝධ කරගෙන ඒකට උපේක්ෂා වීම සංඛාර දුක්ඛය නිරෝධ කිරීම නිමා කිරීම ඒකයි මේකේ කාරණේ. ඉතින් අපි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කිව්වම අපිට තේරෙන්න ඕන අපි අවබෝධ කරගෙන තියෙන්න ඕන මේ ප්‍රතිපදාවෙන් නිරෝධ කරන්නේ නිමා කරන්නේ කොමන දුක්ද කියලා. ඔය නිමා කරන්න පුළුවන්කම තියෙන්නේ සංඛාර දුක්ඛ කොටසයි. අනිත් කොටස් ටික අවබෝධ කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. අවබෝධ කරගත්තම ඒක ඉතින් දුක්ඛ තත්වයට වඩා ධර්මතාවයක් හැටියට තේරුම් කරගන්න පුළුවන්. අපි ධම්මානුපස්සනාවේදී ඒවා සාකච්ඡා කරලා තියෙන නිසා නැවත මම මේ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙහි දුක්ඛ සත්‍යයේදී කතා කරන නිසා අපි බලමු මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ බුදුරජාණන් වහන්සේ මේ මහා සතිපට්ඨාන දේශනාවේ සත්‍යපබ්බේ කොහොමද පැහැදිලි කරලා තියෙන්නේ. කතමංච බික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං අය මේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය තමයි දුක නිරෝධ කිරීමේ ප්‍රතිපදාව. සේයතිද සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. මේ මාර්ගාංග අට පැහැදිලිවම දේශනා කරලා තියෙන. ඉතින් එක් එක් මාර්ගාංගය මෙතෙන්දී විස්තර කරනවා. වැඩි දුරට විභංගයක් තියෙනවා අර ධම්මචක්ක දේශනාවට වඩා සවිස්තර කිරීමක් විස්තර දැක්වීමක් තියෙනවා. කතමාච බික්කවේ සම්මා දිට්ඨි. පළමුවෙන්ම මේ සම්මා දිට්ඨිය විස්තර කරන ශ්‍රාවකයන් සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද? යංකෝ බික්කවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං අයං උච්චති බික්කවේ සම්මා දිට්ඨි. එතකොට දැන් මේ සම්මා දිට්ඨි කියන්නේම චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානං ප්‍රධාන වශයෙන් මේකෙන් අදහස් කරන්නේ සුතමේ ඥානය. මේ දුක කියන්නේ කොමක්ද? දුකට හේතුව කවරේද? දුකින් මිදීම කියන්නේ කොමක්ද? මිදීමේ මඟ කොමක්ද? ආදී වශයෙන්. ඒක තමයි මේ වෙන දැන් සම්මාදිට්ඨියට වෙනත් වෙනත් වෙනත් කාරණා ඇතුළත් වුණ දැන් සම්මාදිට්ඨි විස්තර කරන වෙනත් අවස්ථා තියෙනෝනේ. දැන් මජ්ක්‍ධිම නිකාය සම්මාදිට්ඨි සූත්‍රයේ මේ වගේ තැන් වලට ගියාම කෙනෙකුට නිකන් හිතෙන්න පුළුවන් මෙතන සම්මාදිට්ඨිය විස්තර කරලා තියෙන්නේ මෙහෙමයි මෙතන විස්තර කරලා තියෙන්නේ මෙහෙමයි ඒකවල මේක දෙකක් දෙකක් ආදී වශයෙන් කියනවා. නැහැත් වශයෙන්ම මේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සුතමේ ඥානය තමයි මෙතනින් අදහස් කරන්නේ. නැත්නම් සම්මාදිට්ඨිය කියුවා. ඒක හරි පුළුල් අර්ථයකින් මෙතෙන්දී ඉදිරිපත් වෙන්නේ. ඉතින් සරියුත් සාමතුරෝ මජ්ක්‍ධිම නිකායේ තුල සම්මාදිට්ඨි දේශනාවේදී ඒ පුළුල් බුද්ධ දේශනාවේ කොටස් කරලා තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට ඉදිරිපත් කිරීමක් එතන තියෙනවා. ඉතින් ওই විදිහට සම්මාදිට්ඨිය යහපත් දැක්ම, නිවැරදි දැක්ම ඒ කියන්නේ මේ නිවන් සාක්ෂාත් කිරීමෙහිලා අප විසින් ඇති කරගත යුතු දැක්ම වෙන්නේ මෙන්න මේ දුකත් දුකට හේතුවත් නිවනත් නිවනට මගත් කියන මේ අංශ හතර පිළිබඳ දැනගත යුතු ඒ නැත්නම් අවබෝධ කරගත යුතු ඒ අවබෝධයයි සම්මා දිට්ඨිය කියන්නේ. ඊළඟට සම්මා සංකප්ප විස්තර කරන කතමාජ වික්‍රේ සම්මා සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං විච්ඡති බික්කවේ සම්මා සංකල්ප. සංකල්ප කියන්නේ අපි දන්නවා අර චිත්තාවේගී අංශේ සිතුම් පැතුම් අංශේ ඒ පැත්ත. අර දික්ටි වලින් කියන්නේ බුද්ධිමය අංශේ අවබෝධාත්මක අංශේ නිවන් සාක්ෂාත් කිරීමෙහිලා මේ කියන්නේ. වෙනත් දේවල් වලට අදාළව ඕවා වෙනස් වෙන්න පුළුවන්. නමුත් දුකෙන් මිදීම නම් කෙනෙකුට අර චතුරාර්ය සත්‍ය පිළිබඳ පැහැදිලි දැක්මක් තියෙනවා. මේක සම්මාදිට්ඨි. ඊළඟට ඒ තැනත්තාගේ සංකල්ප සංකප්ප සිතුම් පැතුම් රටාව වෙනස් වෙලා තියෙනවා. මේ ඒක ඉතින් ඒ සංකල්ප වල වෙනස යහපත් සංකල්ප පොදුවේ උදාහරණ කීපයකින් බුදුරජාන් වහන්සේ දක්වන නෙක්ඛම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවිංසා සංකප්පෝ. මේ කාම සංකල්ප, නෙක්ඛම්ම සංකල්ප වෙලා තියෙනවා. මොකද මේ මිනිස්යාගේ සංකල්පන සිතුම් පැතුම් රටාව නිතරම වැඩ කරන්නේ කාමය ඉලක්ක කරගෙන. කැමැත්ත ඉලක්ක කරගෙන, පංචකාමයේ ඉලක්ක කරගෙන. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා. එතකොට ඒ පැත්තටම සංකල්ප සකස් වෙලා තියෙනවනම් මේක දුකට හේතුවක් මිසක දුකින් මිදීමට හේතුවක් වෙන්නේ නැහැ. ඒකයි සංකප්ප නෙක්ඛම්ම විය යුතුයි කියලා. කියන්නේ නෙක්ඛම්ම සංකප්ප. ඊළඟට ඔය සංකල්ප අතරේ ඉතින් ඕවා ඉෂ්ට සිද්ධ කරගන්න ගියායින් පස්සේ ව්‍යාපාදේ ඇති වෙනවා. ගැටෙන අදහස් තරහමනාප වෛරකෝධ වගේ ආදී විදිහට. ඉතින් එතෙන්දී සංකල්ප අව්‍යාපාද වෙන්න ඕනනේ. ව්‍යාපාද සංකල්පේ නිතරම දුක ඇති කරනවා. දුකෙන් මිදීමෙහිලා සංකල්පේ අව්‍යාපාද වෙන්නේ. ඊළඟට හිංසාකාරී අදහස්, අවිහිංසා වෙන්න ඕන. හිංසාකාරී අදහස් වලින් ඉවත් වෙනවා. ඒවා අවිහිංසා සංකල්ප බවට පත් කරගන්න ඕන. ඔන්න ඔය විදිහට සංකල්පීයංශය ඇති කරගන්නා වූ ගුණාත්මක භාවයක් තමයි සම්මා සංකල්ප කියලා කියන්නේ. ඉතින් ඔය දෙක ඊට ඊට පස්සේ මේ ක්‍රියාත්මක වෙන්න ඕනනේ. ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක කිරීමෙහිලා අංශ තුනක් තියෙනවා. ඔය සම්මා දිට්ඨියෙන් ඇති කරගත්තා වූ සම්මා සංකල්ප ක්‍රියාත්මක කිරීමට ඊළඟ මාර්ගාංග තුන වාචා කම්මන්ත ආජීව වචනය කායික හැසිරීම සහ ඒ දෙක තුලින් ගොඩනගා ගන්නා වූ දිවි පැවැත්ම සම්මා ආජීව ආජීවකම දිවි පැවැත්ම කියන එකයි අදහස් කරන්නේ ආජීව එතකොට ඒ තුන සම්මා වෙන්න ඕන කතමාච බික්කවේ සම්මා වාචා වචනේ නිවැරදිව භාවිතා කරන්නේ කෙසේද වචනේ නිවැරදි භාවිතය කුමක්ද මොසා වේරමණී පිසුනා වේරමණී මුසාවාදා වේරමණී, පිසුනාය වාචාය වේරමණී, පරුසාය වාචාය වේරමණී, සම්පප්පලාපා වේරමණී, අයං උච්චති භික්ඛවේ සම්මා වාචා. බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ වාග්දෝෂ ප්‍රධාන වශයෙන් හතරක් ඉදිරිපත් කරනවා. වචනය මගින් කරන මේ මොසා මුලා කිරීම ඒ වගේම වචන වගින් ඇති කරන ભેදකාරී විදිහට අසමගිය ඇති වෙන විදිහට පුද්ගලයන් අතර ගැටලු ඇති වෙන විදිහට අගෞරවය ඇති වෙන විදිහට වචන භාවිතා කිරීම ඒකයි පිසුනා වාචා කියන්නේ. ඊළඟට හිත් පරුස වෙන විදිහට හිත්වල රාගය, ද්වේෂය, මදේ මානීය ඍෂ්‍යාව වැනි කෙලෙස් මතුවලා එන ආකාරයට වචන භාවිතා කිරීම පරුසා වාචා ඒ වගේම සම්පප්පලාප මේ නිවන් මගට අදාළ නොවෙන්නා වූ මේ නිවීමට සැනසීමට අදාළ නොවන්නා වූ කතා බහ තමයි මෙතන සම්පප්පලාප කියලා කියන්නේ. ඉතින් ඒක හරිම සංකීර්ණ වැඩක්. මොකද අපි කතා කරන හුඟක් දේවල් ඇත්ත වශයෙන්ම නිවනට අදාළ නැති දේවල්. මේ දිනදා ජීවිතේ අපි හමුවුණොත් කතා කරන්නේ ආගිය තොරතුරු, දුක සැප, ආර්ථික දේශපාලන සමාජ තත්ත්වයන්. ඉතින් ඒව ඇත්ත වශයෙන්ම ගැඹුරෙන් බැලුවොත් ඒව මේ නිවන් සාක්ෂාත් කිරීමට අදාළ සාකච්ඡා සම්මන්ත්‍රණ නොවේ. ඒවා ඉතින් සම්පප්පලාප ගණයට තමයි වැටෙන්නේ. නමුත් ඉතින් මේ මේ ලෝක ජීවත් වීමෙහිලා එවැනි දේවල් යම් ප්‍රමාණයක් කතා බහ කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතෙන්දී අර තමන් මේ වැඩකට නැති දෙයක් නෙමෙයි මේ ජීවත් වීමට අදාළ යම් කිසි දෙයක් මේ කතා කරන්නේ. එහෙම දෙයක් මේ සාකච්ඡා කරන්න කියන්නේ ඒ සතිමත් භාවයෙන් ඒක කෙරුවා නම් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් ඒක කෙසේවත් නිවනට උපකාරී වෙන්නේ නැහැ. හුඟක් අපේ මේ දෛනික ජීවිතයේ කතා බහ බලපුවාම ඒවා හුඟක් ඒවා මේ සම්පප්පලාප ගණයට බොහෝ වෙලාවට ඇතුළත් ඉතින් කොහොම නමුත් මේ නිවන් මාගේදී නිවනට අදාළ නොවන දේ කතා බහ කිරීම තමයි මෙතන සම්පප්පලාප කියන එකෙන් අදහස් කරන්නේ. ඒකයි වේරමණී කියලා එතන ඒකින් වැළකීම අවශ්‍යයි කියලා යෝජනා කරන්නේ. ওই විදිහට වචනේ වචනයෙන් ඇතිවෙන දුක වළක්වා ගැනීමට අවශ්‍ය කරන කිසියම් හැඩගැස්වීමක් මේ තියෙන්නේ. කතා බහ නොකිරීමක් නෙමෙයි හැඩගැස්වීමක්. ඊළඟට කය කායික හැසිරීම පැත්තට ගියාම කතමාජ වික්‍රේ සම්මා කම්මන්තෝ කම්මන්ත කියන්නේ කායික හැසිරීමට පාණාතිපාතා වේරමණී අදින්නා දාන වේරමණී කාමේසු මිත්‍යාචාරා වේරමණී අයං උච්චති භික්ඛවේ සම්මා කම්මන්තෝ කය මෙහෙवला අපි යම් යම් දේ කරනවා එතෙන්දී මේ ප්‍රාණඝාතය වුණොත් ඒක හරහා දුක එනවා ඒ නිසා පාණාතිපාතා වේරමණී ප්‍රාණඝාතයෙන් හිතා හිතාමත සත්ව සත්වේ සත්ව ඝාතනයෙන් සත්ව හිංසාවෙන් වැළකී සිටින්න කියන එකයි. ඒක කරොත් එහෙම පුද්ගලයාට මේ දුකෙන් මිදීම වෙනුවට ආපස්සට දුකට වැටෙනවා. ඒකයි වෙන්නේ. ඊළඟ අදින්නා දාන ඒත් එහෙමයි. සාමාන්‍ය ලෝක සම්මතයේ මිනිස්සුන්ට පෞද්ගලික දේපල කියලා දෙයක් වෙන් වෙලා තියෙන සම්මත වෙලා තියෙන. ඉතින් ඔය ඔය සම්මත සීමා ඉක්මවුවොත් එතකොට ඉතින් ප්‍රශ්න ගැටලු විශේෂයෙන් සමාජ ගැටලු වගේ දේවල් ඇති වෙනවා. ඒ වගේ තියෙන ඒ සම්මත සීමාවන් ඇතුලේ තමයි මේ ගැටලුව තියෙන්නේ. ඒ සම්මතේ ඉක්මවීමක් අදින්නාදානයේ තියෙන. ඒක නිසා මේක අනුන්ගේ දේ ගැනීම කියනවට වැඩිය තියෙන්නේ ඒ අනුන්ගේ දේ ගන්නවා කියන එක නෙමෙයි අදින්නාදානා කියන ශික්ෂාපදේ තියෙන්නේ. අදින්න කියන්නේ නොදුන් කියන එකයි. ආදාන කියන්නේ ගැනීම. එතකොට අදින්න කියලා කින් අදහස් කරන්නේ Tamanට නීතිමය වශයෙන් ඒක දීලා හරි එහෙම නැත්නම් නීතිමය වශයෙන් හරි ඒ උරුමකමක් කියන්න බැරි දෙයක් ගැනීම භාවිතා කිරීම. එතකොට තමයි අර අර්බුදේ පැන නගින්නේ. දැන් දැන් පෞද්ගලික දේපල සහ පොදු දේපල කියලා දෙකක් තියෙනවා. ඒවා ඒවයි මරියාදාව තියෙන නැත්නම් ඒවයි සීමාව තියෙන. මේ සීමාව ඉක්මවුවම තමයි මේ ගැටලුව තියෙන්නේ. ඉතින් ඒවා මේ ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ දුක් ඇති වෙන්නේ හේතු වෙන කාරණා. සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් මනුස්සෝ මේ අදින්නා දාණය නිසා විඳින දුක් දෝමනස්. මේ මේ මේ සීමාව පන්නන නිසා අපිට ලොකුවට ආරක්ෂණ උපක්‍රම මේ දොරවුළු සවි කිරීමේ ඉඳලම තියෙන්නේ මේ ප්‍රශ්නේ. අපි දොරට අගුලක් හයි කරන්නේ ඇයි? එහෙම නැත්නම් දොරට අගුලක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය විදිහට දොර වහලා තියන්න පුළුවන්. දැන් ඉස්සර අපේ පැරණි ගෙවල් වල දොර අගුළු නැහැ. අර දොර ඈට වහනකොට වංගෙඩිය තියලා හරි ඉවලෙට මේ දොර හුළඟට ඇරෙනවට අඩයක් තිබ්බ මිසක දොර අගුළු තිබ්බේ නැහැ. අපේ අපේ රටේ අපි අපි දැකලා තියෙනවා අපි පුංචි කාලේ පවා මේ එහෙම දොර අගුළු තිබ්බේ නැහැ. මොකද අදින්නා දාණය මේ මරියාදා සීමාවල් ඉක්මවන්නේ නැති තරමට මිනිස්සු සදාචාර සම්පන්න භාවයක් පෙන්වුම් කරා. ඒවා මේ මහා ලොකු මේ නීති රීති වලින් ගේන්න අවශ්‍යතාව තිබුණේ නැහැ. ලොකු ව්‍යවස්ථාන පනත් පනවන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මිනිස්සු දැනගත්තා. තේරුම් ගත්ත මේ සීමාව පැන්නීම දුකට හේතුවක්. අනවශ්‍ය ගැටලු ගන්නගෙන. අඳු සරුවල් වෙනවා. අනුන්ගේ දේ අවසරයකින් තොරව. ඉතින් ඒක නිසා මේ ඒ ඒ සීමාව පනින්නේ නිතරම අවසර ඇතුව. දොරෙන් ඇතුල් වෙන්නේ දොරට තට්ටු කරලා. ගෙදරට යන්නේ බෙල් එක ගහලා. එහෙම එහෙම තමයි. එතකොට මේ සීමාව පනිනවා. නමුත් ඒක අවසර ඇතුව. එතකොට යමක් ගන්නවා නම් ඉල්ලා ගැනීම. තමයි අනුන්ගේ දෙයක් Tamanට අයිති නැති දෙයක් භාවිතා කිරීමේදී පාවිච්චි කිරීමේදී ඒක ඒක අදාළ කෙනාගෙන් ඉල්ලා ගන්නවා. මට මෙන්න මේක මේ විදිහට ලබා දෙන්න කියලා. එහෙම ඉල්ලා ගැනීමක් මෙතන තියෙනවා. ඉතින් අදින්නා දානේ තියෙන. ඒ එහෙම නැති වුණා මේක දුකට හේතු වෙනවා. ඒතකොට මේ බුදුරජාණන් මේ ඉදිරිපත් කරන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පරිපදාව. ප්‍රතිපදාව ඇතුලේ අපිට තේරෙන්න ඕන මේවා ධර්මතාවය විදිහට තේ දැන් අපි මේ කතා කරන්නේ ධම්මානුපස්සනාව යටතේනේ. ඒතර අපිට තේරෙන්න ඕන මේ මෙවැනි ධර්මතා ටිකක් ලෝකේ තියෙනවා. ඒ ඒ ධර්මතා ඉක්ම වීමෙන් මේ අර්බුදයේ ගැටලුව පැන නගිනවා කියන්නේ. ඊළඟට කාමයේ මිත්‍යාචාරය ඊළඟ ශික්ෂාපදයට ආපුවම ඉතින් කාම කියන එක ස්වභාවික දෙයක්. මේ කාගේවත් වැරැද්දක්වත් දෝෂයක්වත් අඩුපාඩුවක්වත් නෙමෙයි. කාම කියන්නේ. කාම කියන්නේ කැමැත්ත. එහෙන් බලන්න කැමැති කවුරුත්. කවුද අකමැති? මේ අකමැති කිව්වොත් ඒක බොරුවක් නේ ආපහු මුසාවාදයට වැටෙනවා ඒක. කනෙන් අහන්න කැමැති. නාසයෙන් දිවෙන් කයෙන් ගන්ධ රස පහස විඳින්න කැමැති. කැමැත්ත නෙමෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ. මිත්‍යාචාරයේනේ ප්‍රශ්නේ තියෙන්නේ. මිත්‍යාචාරයට වැටෙනවා තමයි දුකේ. ඒ නිසා මේ කාමේසු මිත්‍යාචාරා වේරමණී. ඉතින් වැලකීමක් පෙන්වනවා. ඉතින් ඒව ගැඹුරින් අවබෝධ කරගන්න කාමය ධර්මතාවය කැමැත්ත. මේ කැමැත්තට අදාළ දේවල් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවලු ධර්මතා. ඒවට කැමැති බවත් ස්වභාවය. ඒව ගැන ප්‍රශ්නයක් නෑ බුදුදහමේ. බුදුදහම යෝජනා කරන්නේ දුක එන තැන ඇල්ලුවා. දුක එන්නේ කාමයේ නිසාවත්, කාම වස්තු නිසාවත්, කැමැත්ත නිසාවත් නෙමෙයි. මිත්‍යාචාරය තුලින්. මේක වරදවා යෙදීම තුල වැරදි ආකාරයට විඳින්න යාම තුල ඇති වෙන ප්‍රශ්නයක්. ඒක තමයි එතන තමයි දුක එන්නේ. ප්‍රාථමික මට්ටමේ තවත් එහාට එහාට ඊට වැඩි ගැඹුරු සියුම් මේ සංඛාර දුක්වල ඊටාම ගැඹුරු මට්ටම් පෙන්වන මනෝ සංඛාරවලදී ඒව නෙවෙයි මෙතන අපි කතා කරන්නේ මේ කය හැතිරවීමෙහිලා අර අදින්නාදානයේදී සීමාව පෙන්නුවොත් කාමයේ භුක්ති විඳීමේදී මිත්‍යාචාරයට වැටෙනවා මෙතන දුක්ඛ සත්‍යය තනනවා ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒක පෙන්වලා දුන්න මෙන්න මේ දුකෙන් මිදීමට නම් මෙන්න මේ සීමාව ඇතුලේ මේ කටයුත්ත කරන්න මේ සීමාව ඇතුලේ මේ කාර්යය කරන්න මේ වැඩේ කරන්න. එච්චරයි. ඒ ඔය විදිහට කය හැසිරවීමෙහිලා පැනනගෙන දුක්ඛ දෝමනස්ස වැළැක්වීමට ඔය විදිහට මූලික ආචාර ධර්ම පුත් තුනක් පෙන්වනවා. ඊළඟට සම්මා ආජීවයට යනවා. ඊළඟ මාර්ගාංගයට ගියාම කතමාච් බික්කවේ සම්මා ආජීවෝ ඉද වික්කවේ අරිය ශාවකෝ මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති අයං උච්චති වික්කවේ සම්මා ආජීව මේ කප්පේති කියන වචනේ අපිට මෙතෙන්දි වැදගත් ජීවිතය කැප කරගන්නවා කියලා මේකට කියන්නේ මේ කප්පති කියන වචනේ අපේ ධර්ම සාහිත්‍යයේ විශේෂ වචනයක් කැප යෝග්‍ය සුදුසු අදාළ අනුමත පිළිවෙලට තමයි කප්ප කැප කැප බව කියලා කියන්නේ. එතකොට ජීවිතය කැප කරගන්නවා කියන එක. අකැප තත්වයට පත් කරගන්න නැතුව සම්මා ආජීවයෙන් මිච්ඡා ආජීවම් පහය. වැරදි ජීවනෝපායන් දුරු කරලා වැරදි ජීවනෝපායන් කිව්වම පව් අකුසල් සිදු වෙන ඒවා විතරක් නෙමෙයි පව් අකුසල් සිදු නොවුනත් අර අසම්මත දේවල් සම්මතයක් නීතියෙන් ඉඩ කඩ නැති සදාචාරයෙන් ඉඩ ඉඩ කඩ නැති ඒ වගේ දේවල් සෝබා දහමෙන් ඉඩ කඩ නැති දැන් කෙනෙකුට මේ ගස් කපලා විකුණලා ජීවත් වෙන්න පුළුවන්. එතකොට ඒක දර කපලා විකුණලා අපි දර දර විකුණනවා කියලා කියන්නේ. එතකොට ඒක පවක් නෙවෙයිනේ. ගස් කබන එක පවකට වැටෙන්නේ එතකොට හැබැයි ඒක මේ ඒකේ තියෙනවා සදාචාරමය සීමාවක් තියෙනවා. සබාධම සීමාවක් තියෙන. ඒක ඉක්මවපු ගමන්ම දුක එනවා. මේ සදාචාර සීමාව ඇතුලේ සමහර විට රටක නීතිය පනවලා තියෙන්න පුළුවන් වනාන්තර හැටියට වෙන් කරලා තියෙන කොටස් වල ගස් කැපීම නොකළ යුතුයි. මොකද වනාන්තර ආරක්ෂා කරන්න දැන් රාජ්‍ය මට්ටමින් ලෝක මට්ටමින් ක්‍රියාත්මක වෙන නිසා ස්වභාවික වනාන්තර හැටියට දක්වලා තියෙන දේ කපන්න බෑ කියලා. අන්න එතන සීමාව ඉක්මවුවොත් එහෙම එතකොට අර ආජීවය මේ හරි වුණාට මිත්‍යා ආජීවයක් බවට පත් වෙනවා. මොකද අර ලෝක සම්මත නැත්නම් රටේ සම්මත නීති සීමාව උල්ලංඝනය කිරීමක් ඇති. ඊළඟට යම් රටක එහෙම දෙයක් නැත් නැත්තම් මිනිස්සු තියෙන ස්වභාවික වනාන්තරයේ ඉවර වෙනකන් කපලා මොන හරි දේවල් වලට දැව සඳහා හරි ඉන්ධන සඳහා හරි මේ විකනා ගැනීම සඳහා හරි පාවිච්චි කරයි. එතකොට මේ සෝබා ධර්මයේ එක්තරා තැනක් තියෙනවා ඒක සීමාව ඉක්මවුවොත් දුක එන දුෂ්කරතාවය තැන නැගෙන. එතකොට එතෙන් තේනකොට ඒක ඒ සීමාවෙන් මෙහා පැත්තේ ඉන්න මිනිස්සු දැනගන්නවා. මේ සීමාව පැන්නොත් මේ අනාන්තර විනාශ කරොත් මේකම වෙනවා කියලා. ඒතර ওই වගේ අපි ජීවනෝපායක් තෝරන්න පුළුවන් අපිට. ඒ ජීවනෝපායේ තියෙනවා මිච්ඡා බවට පරිවර්තනය වෙන ආකාරය. ඒක හරිම ස්වභාවිකයි. ඒක ධර්මතා. ඒක ධර්මතා. එතකොට මේ ධර්මතාව නොඉක්ම වීමක් මේ මේ මාර්ගය තුල පෙන්වන්නේ ධර්මතාවයේ ඉක්මවීම තමයි ආ දුකට හේතු එතකොට මේ මේ වේරමණී වේරමණී වේරමණී කියන මේ මේ සීලය තුල ඉදිරිපත් කෙරෙන මේ මේ ප්‍රකාශනවල තියෙන්නේ ධර්මතාවය නොඉක්ම විය යුතුයි කියන එක. එතකොට මේවා දැන් වාචා කියන්නේ ධර්මතාවයක්. අපි ආපහු පොඩ්ඩක් මේ මේ මේ සීල අංග තුන පිළිබඳව ගොඩක් අපි චුට්ටක් කතා කරන එක හොඳයි ධම්මානුපස්සනාවේදී ධර්මතාව විදියට අපි මේවා පෙන්වුම් කරන්නේ වාචා කියන්නේ ධර්මතාවය. ඒ කියන්නේ ස්වභාවික දෙයක් කතා කිරීම කියන්නේ. කුරුල්ල කොබියෙක් කතා කරනවානේ. අපේ අපේ වගේ භාෂාව නොවනට ඒගොල්ලන්ට භාෂාවක් තියෙන. ඒගොල්ලෝ කතා කරගන්නවා. අපි කතා කරනවා. ඒකද කතා කිරීම වාචා ධර්මතාවයක්. හැබැයි ඒකේ අර කිසියම් ස්වභාවික සීමාව ඉක්මවුව ගමන්ම ස්වභා මේ වාචාව ස්වභාවික දෙයක් වුණාට ඒකෙන් දුක එන්න පටන් ගන්නවා අර අර සම්මත සීමාව ස්වභාවික සීමාව ශිෂ්ට සීමාව අනුමත සීමාව ඉක්මවපු ගමන්ම දුක එන්න පටන් ගන්නවා එතකොට මේ වේරමණී කියන්නේ අන්නර සම්මත සීමාව අනුමත සීමාව නොයෙක්ම වීම. තවත් විදිහකින් කිව්වොත් දුක ඇති කරන සීමාව. මේ සීමාව ඉක්මවුවොත් තමයි දුක ඇති කරන්නේ. අන්න එතනින් මෙහා පැත්තේ වචනේ භාවිත කරනවා. කම්මන්ත කියන්නේ කායික හැසිරීම. කායික හැසිරීමෙත් තියෙනවා එක්තරා සීමාවක් පැන්න ගමන්ම දුක ඇති කරනවා. අන්න එතනින් මෙහා පැත්තේ සීමාවේ කටයුතු. ඒක කම්මන්ත ධර්මතාවය. වාචා ධර්මතාවය කම්මන්ත ධර්මතාවය. කම්මන්ත කියන්නේ කායික හැසිරීම, කය මෙහෙවල යම් යම් දේ කිරීම ධර්මතාවයක් නේ. ඒතකොට එතෙන්දී අර දුක ඇති වෙන සීමාව ඉක්මවන්නේ නැතුව කය මෙහෙවෙන්නේ. සම්මා කම්මන්ත. ඊළඟට ආජීව වලට ආපුවම ආජීවත් ඉතින් ධර්මතාවයක් නේ කවුරුත් දිවි පැවැත්ම කරනවානේ උපන්දා ඉඳලා. ඉපදුණු දවසේ ඉඳලා අපි අඬලා කෑ ගහලා හරි අම්මගෙන් කිරි ටිකක් ඉල්ලගෙන ජීවත් වෙනවා. ඉතින් ඒක අපි සබාධමෙන් මේක අපිට දීලා තියෙනවනේ ඉතින් අඬනවා. ඉතින් අඬපුවාම අම්මා දන්නවා මේ බඩගිනි වෙලා කියලා. ඊට පස්සේ ඉතින් කිරි ටිකක් දෙනවනේ තනිය කරට දෙනවනේ. එතකොට නැත්තම් කක්ක දාලා අඬනවා. සූ කරලා අඬනවානේ. එතකොට අඬපුවාම දන්නවා ඉතින් අම්මා මේ මේ අපහසුතාවයක් ඇති වෙලා මෙයාගේ ජීවිතයත්මට බාධාවක් කියලා ඒක අයින් කරලා. දැන් කොහොම මුල් කාලේ අපි ওই විදිහට ජීවත් වුණාට අම්මගෙන් මේවා ඉල්ලගෙන අම්මගෙන් සේවා සපයාගෙන හිටියට මොකද අපි තව ටිකක් ලොකු වෙනකොට අපිම මේ සේවා සපයගෙන ආජීවය කරනවා දීපෑත්ම කරනවා ඊට පස්සේ අම්මගෙන් කිරි ඉල්ලන්නේ අපි අරක් හදාගෙන මේ කිරි බොනවානේ ඊළඟට අපි මේ මල පහ කරන එක මුත්‍රා කරන එක ඒක අම්මට පවරන්නේ නැහැ. ඒක අපි ඒක ඒ විදිහට කරනවානේ. අනුදැනුම ඇතුව නිවැරදි දැන නිසි ආකාරයෙන් කන බොන දේ පුංචි කාලේ අම්මගෙන් අඬලා ඉල්ලගෙන කෑව බිව්වට අපි ලොකු වුණාම හරියම්බ කරගෙන කාලා බීලා ඇඳුම් පැළඳුම් සම්පාදනය කරගෙන රැකී ආරක්ෂා කරලා ගොවිතැන්පත් කරලා කොහොම හරි ආජීවය පවත්වනවානේ ආජීව පැවැත්වීම ධර්මතාවයක් ස්වභාවයක්. ඒක මේ නතර කරන්න කියලා බුදුදහම කියන්නේ නතර කරන්න බෑනේ බුදුරුන්ට පවත් බෑනේ. දිවි පැවැත්ම නතර කරන්න සබා දහමෙන් මරණයටපත් වෙනකන් මේ දිවි පැවැත්ම කරනවා. එතකොට ඒ දිවි පැවැත්ම තුළ දුක ඇති කරන සීමාවක් තියෙනවා. අන්නේ සීමාව පන්නන්න එපා කියන එකයි මේකෙන් කියන්නේ මිච්ඡා ආජීව කියන්නේ අන්නේ දුක ඇති කරන සීමාව පැනනා කියන. සම්මා ආජීව කියන්නේ ඒ සීමාව පැනලා නැහැ. ඒකෙන් මෙහා පැත්තේ කියන එක. ඉතින් ඔය ඔය ඉම ඔය සීමාව තේරුම් කරගන්න ලොකු අවබෝධයක් තියෙනවා. සම්මා දිට්ඨිය මෙතෙන්දී සෑහෙන අවශ්‍ය වෙනවා. සම්මා දිට්ඨිය ඕනේ. ඉතින් අන්න ඒකයි ඔය මිච්ඡා ජීව සම්මා ජීව. මිච්ඡා වාචා සම්මා වාචා. මිච්ඡා කම්මන්ත සම්මා කම්මන්ත. ওই දෙකේ ওই සීමාව අඳුනගනිත අපිට ඔබ තේරුම් බේරුම් කරගන්න බුදුරජාණන් වහන්සේ උදාහරණ වශයෙන් ටික ටික අපිට තෝරලා තියෙනවා. මේ මුසා වාදා කියනකොට සම්මා වාචා මුසා වාචා මේ සම්මා වාචා මිච්ඡා වාචා දෙක පැහැදිලි කරද්දී ඉතින් උදාහරණ කියලා තියෙනවා. ඒ උදාහරණ ඔස්සේ අපිට පටිභානයක් ඇති වෙන්න ඕන ආත්පස අවබෝධයක් ඇති වෙන්න ඕන මොකද්ද මේ කියන්නේ මෙන්න මේ සීමාව පැන්නොත් වචන භාවිතයේ දුක එනවා එහෙනම් මේ සීමාව පන්නන්න නැතුවයි කතා නොකර ඉන්න එක නෙමෙයි කායික හැසිරීමේදී මෙන්න මේ සීමාව පැන්නොත් කායික හැසිරීමේදී දුක එනවා එහෙනම් මේ සීමාව පන්නන්න නැතුව ඉන්න සම්මන්තේ සම්මා සම්මන්ත මට්ටමේ තියාගන්න දීපෑත්ම මෙන්න මේ සීමාව පැන්නොත් දුක එනවා. දීපෑත්ම ධර්මතාවයක් මේ සීමාව පැන්නම දුකේමත් ධර්මතාවයක්. දැන් අපි මේ ධම්මානුපස්සනාවනේ කතා කරන්නේ. මේවා කතා කරන්නේ ධර්මතා මට්ටමේ. ඒකට ආජීවයේ වාචා කියන්නේ ධර්මතාවයක්, කම්මන්ත කියන්නේ ධර්මතාවයක්, ආජීව කියන්නේ ධර්මතාවයක්. හැබැයි ඒවයි සීමාව ඇති බව දුක දුකෙන් දුක්ඛ නිරෝධය වෙන සීමාව දුක්ඛ සමුදය වෙන සීමාව. ඒවත් ධර්මතා. ඒව මේ කාගෙන්වත් කාගෙන්වත් වැරදි අඩුපාඩු දෝෂ ඒවා දේවල් නෙවෙයි. එතකොට අපි සම්මා දිට්ඨියෙන්ටපත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ සීමා දෙක හරියට තේරුම් ගැනීම. තේරුම් අරගෙන අර දුක දුක්ඛ සමුදය වෙන සීමාවට යන්නේ නැහැ. කතා කරන නමුත් බොරු කේලම් පරුස වචන හිස් වචන කියන්නේ කය මෙහෙවල වැඩ කරන නමුත් ප්‍රාණඝාත අදස්ථාන කාම අදස්ථාදාන කාමීත්‍යාචාර වලට යන්නේ. ඒක තමයි අර ධර්මතාවය. ඒක පෙන්නම එතන එතනින් ඒ ඒ වැටෙන් එහා පැත්තේ තියෙන දුක. මේ දුක නිරෝධගාමිනී ප්‍රතිපදාවනේ. හරියම පැහැදිලිව බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් දීපැත්ම කියන එකක් ධර්මතාවයක්. නමුත් මේකේ තියෙන මිච්ඡා ආජීව සම්මා ආජීව කියලා දෙකක්. ඒ දෙකමත් ධර්මතා. ආජීව අර සීමාව පැනනොත් දුක ඇති වෙන එක ධර්මතාවයක්. ඒක තමයි මිච්ඡා ආජීවය කියන්නේ. ඒ සීමාවෙන් මෙහා පැත්තේ ආජීවයේ දීපැත්ම පවත්නකොට ඒක සම්මා ආජීවය. ඒක දුක ඇති කරන්නේ නැහැ. එහෙම. ඉතින් ඔන්න ඔතන තමයි නිවන තියෙන්නේ අත් වශයෙන්ම. ඔය මූලික මාර්ගාංග පහේ. ඉතින් ඔය පහ නැත්තම් ඔය ඔය පහ පහෙන් ඔය මුල් දෙක වඩා ගන්නත් ඊළඟ තුන මුල් දෙක ඇති කර ගන්න ඊළඟ තුන ඇති කර ගන්න ඔන්න අපිට අවශ්‍ය වෙනවා වායාම සති සති ගැන දැන් අපි වාක් කතා කරලා තියෙනවා සිහි ඇති බව සතිමත් බව අවශ්‍ය වෙනවා. මේ මේ මේ තුනේ තමයි ඔය අකුසල් කියන ඒවා ඇති වෙන්නේ. අර සීමාව පෙන්නම ඒකට තමයි අකුසලය කියන්නේ. ඒකට අකුසලයේ වැළැක්වීම තමයි වායාමයේ තුල තියෙන්නේ. දැන් බලන්න උත්සාහය කියන මාර්ගාංගය විස්තර කරන විදිහ ප්‍රථමාච බික්කවේ සම්මා වායාමෝ. ඉද බික්කවේ බික්කු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගන්නාති පදායි. සමහරට දැනටමත් සීමාව පැනලා පැනලා නැති වෙන්න පුළුවන්. අකුසලයටපත් වෙලා නැති වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ මිච්ඡා වාචාවලට මිච්ඡා කම්මන්තවලට මිච්ඡා ආජීවවලට ගිහිලා නැති වෙන්න පුළුවන්. මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප වලට ගිහිලා නැති වෙන්න පුළුවන්. ගිහිලා නැත්තම් ඒකට තමයි කියන්නේ අනුප්පන්නානම් අකුසලානන් ධම්මානම් කිය. නූපන්න අකුසලයේ කියලා කියන්නේ. හැබැයි න්‍යායිකව දන්නවා. සුතමේ ඥාණයෙන් දන්නවා මෙන්න මේක තමයි අකුසලය. වචනේ අකුසලයේ, ආජීවයේ අකුසලයේ, කම්මන්තයේ අකුසලයේ, සංකල්පයේ අකුසලයේ, ditthිය අකුසලයේ මේකයි කියලා දන්නවා. ඒතකොට දන්නවා තාම හැබැයි ඒකට ගිහිල්ලා නැහැ. ඒක අනුප්පන්නයක් කියලා ඒකට අපි කියන්නේ. නූපන් දෙයක්, හට නොගත් දෙයක්, ඇති නොවූ දෙයක්. අන්න ඒකටපත් නොවෙන්න, ඒ කියන්නේ අර වචනයේ අකුසල මේ සීමාවට නොයා ඉන්න වීර්යයක් තියෙනවා. කම්මන්තේ අකුසල සීමාවට නොයා ඉන්න වීර්යයක් තියෙනවා. ගියොත්නේ දුකෙන්, ගියොත්නේ ප්‍රශ්නේ නොයා ඉන්න වීර්යයක් තියෙනවා. ආජීවී අකුසල සීමාවට නොයා ඉන්න වීර්යයක් තියෙනවා. වායාමයක් තියෙනවා. එහෙමයි. ඊළඟට තියෙන සමහර විට මෙතන හටගෙන තියෙන්නත් පුළුවන්. uppannānaṁ pāpakālaṁ akusalānaṁ dhammānaṁ pahānāya candaṁ janeitu āyamati vidiyaṁ ārbati cittaṁ paggannāti padahati වශයෙන්. සමහරට දැනටමත් මේ සීමාව පැනලා තියෙන්න පුළුවන්. වචන භාවිතයේ අර සම්මා සීමාව පැනලා මිච්ඡා සීමාවට ඇවිල්ලා තියෙන්න පුළුවන්. එතකොට ඉතින් දැන් අකුසල ඉපදිලා තියෙනවා. ඒකෙන් දැන් දුක ජනනය කරනවා. ඊළඟට කම්මන්තය සම්මා කම්මන්ත සීමාව පැනලා අර මිච්ඡා කම්මන්ත සීමාවට ඇවිල්ලා තියෙන්න පුළුවන් කියන්නේ. එතකොටත් ඉතින් දුක ඇති කරනවා. ආජීව දීපෑත්මේ අර සම්මා ආජීව සීමාව පැනලා මිච්ඡා ආජීව සීමාවට ඇතුල් වෙලා තියෙන්න පුළුවන්. ඇතුල් වෙලා නම් ඔය අකුසල සීමාවට ඇවිල්ලා නම් නැත්නම් අකුසලෙ ඉපදිලා නම් ආපස්සට ඇදගන්න. ආපහු මිච්ඡා අ සම්මා දිට්ඨියට සම්මා සංකල්පයට සම්මා වාචාවට සම්මා කම්මන්තයට සම්මා ආජීවයට එන්න වායාමයක් අවශ්‍යයි. අර උපන් අකුසලය පහාන කියලා. ඒකට කියන්නේ උප්පන්නානං ඔක්සලානං ධම්මානං පහානං කියලා. ඒකයි. ඉතින් ඒක ওই විරියේදී පෙන්වන. ඒකයි ওই විරිය හතර ආකාරයකින් ගන්නවා. ඊළඟට පෙන්නන අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් උප්පාදාය චන්දංජානේති වායමති විරියං ආරපති චිත්තං පග්ගණ්ණාති පදහති කියලා. දැනට මේ කුසලතා එක්ක දන්නේ නැහැ එක්ක අනුගමනය කරන්නේ නැහැ. මොනවාද කුසලතා කියන්නේ? මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ඒවා. එහෙනම් උපදවන්න ඕන. වචනේ තවමත් සම්මා වෙලා නැත්තම් සම්මා කරගන්නවා. කම්මන්තේ සම්මා වෙලා නැත්තම් කායික හැසිරීම ඒක කරගන්නවා. දීපැත්ම කරගන්නවා. ඒකට වීර්යයක් අවශ්‍යයි. අනුප්පන්නානම් කුසලානන් ධම්මානම් උප්පාදාය. ඊළඟට හතර වෙනවා කියන උප්පන්නානම් කුසලානන් ධම්මානම් හිටියා සම්මෝසාය විහිව භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ය දැනට තමන් සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව තුල ඉන්නවනම් ඒ කියන්නේ උපන් කුසල් තියෙනවා ඒක. ඒවා ඉතින් ස්ථාවරව තියාගන්න තිටි කියලා කියන්නේ ඒවා නිකන් හෙල්ලෙන්න ඒවා නිකන් වෙනස් වෙන්න දෙන්න ඒ කියන්නේ අකුසලයට යන්න දෙන්න එපා කියන තැන මේ තිටියා කියලා කියන්නේ. අසම්මෝස කියන වචنين අදහස් කරන්නේ ඒකමයි. සම්මෝස වෙනවා කියලා කියන්නේ මේවා නිකන් දුර්වල වෙලා ජරා ජීර්ණ වෙලා යනවා කියන්නේ. අසම්මෝස තත්ත්වේ පවත්තලා. ඊළඟට බීයෝ භාවයේ වේපුල්ලායේ භාවනාවේ පාරිපූර්ණිය. මේවා සමහරට පිරිපුන් වෙලා නැති වෙන්න පුළුවන්. පරිපූර්ණත්වයටපත් වෙලා නැති වෙන්න පුළුවන්. එහෙමනම් තව ටිකක් උත්සාහ කරන්න ඕන පිරිපුන් කරගන්න. ඉතින් ආයාමයේ තුල තියෙන ඔන්නෝම දෙයක්. අර වැඩේට දරන උත්සාහයක් එතන තියෙනවා. ඒකයි. ඉතින් ඔය වැඩේ කරගන්න ඔය වචනය වාචා ඊට පස්සේ කම්මන්ත කායික හැසිරීම ආජීව ජීවනෝපාය සම්මා මට්ටමේ පවත්ව ගන්න ලොකු සිහියක් අවශ්‍යයි. දැන් අපි සතිමත් භාවය ගැන කතා කරලා තියෙන ගොඩක් සතියක් අවශ්‍යයි. ඒ සතිය හඳුන්වන්නේ බුදුදහමේ සම්මා සති කියලා. මේ ලෞකික වැඩවලටත් අපි සතිය පාවිච්චි කරනවා. ආහනේ පදවන්න නම් සිහියව. අර අනිත් වාහන වල හප්පන්න නැතුව මිනිස්සු යට ගන්න නැතුව මාර්ග නීති කඩලා පොලිසියෙන් නඩු දාගන්න නැතුව වාහනේ පදවන්න ඒ පිළිබඳව සිහියක් ඕනනේ. ඊට අදාළ නීති රීති ආචාර ධර්ම පිළිබඳ සිහියක් ඕනේ. ඒක ඇත්ත වශයෙන්ම මේ සම්මා සති ගණයට වැටෙන්නේ නැහැ. ඒක සතියක් තමයි. සම්මා සති ගණයට අයිති වෙන්නේ මේ නිවන් මාගේ පෙන්වන කුසලතා අර මිච්ඡා සීමාව පන්නන්න නැතුව සම්මා සීමාව තුල පවත්වාගෙන යෑමට ගැඹුරු සතිමත් භාවයක් වර්තමාන මොහොතේ සාවධාන බවක් අවධානයේ සහිත බවක් අවශ්‍යයි. උපට්ඨිත ගතියක් තියෙනවා. සතිය උපට්ඨිත. ඒ සතිය සම්මා සති කියලා කියනවා. ඒ නිසා සම්මා සති විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ ආපහුම සතර සතිපට්ඨානය තමයි විස්තර කරන්නේ සම්මා සතිය හැටියට. පතමාජ භික්කවේ සම්මා සති ඉද භික්කවේ භික්ඛු කායේ කායන් පස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනී ලෝකේ අවිජ්ජා දෝමනස වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනී ලෝකේ අවිජ්ජා දෝමනස අර වචනය තුල කායික හැසිරීම තුල දීපෑත්ම තුල සංකල්පනා තුල දැකීමේ ගැටලු මගහරවා ගැනීමට නිතරම සිහිනුවණින් යුක්ත බව සම්මා සතිය. ඉතින් අපි මේ මේ සම්මා සතියෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා තේරුම් කරගන්නවා. ඉතින් ඒක එක්තරා විදිහක මේ කුසලතාවයක් අර සම්මා සතිය කියන එක අපි සාමාන්‍යයෙන් සතිය ධර්මතාවයක් හැටියට පිළිගන්නවා ස්වභාවික දෙයක් හැටියට. හැබැයි උපට්ඨිත සතිය ස්වභාවික දෙයක් නෙමෙයි. ඒක අපි අප විසින් අප තුල ඇති කරගන්නා වූ දෙයක්. සති භාවනා වඩලා ආනාපාන ඉරියාපත සම්පජඤ්ඤ ආදි වශයෙන් මේ සතිය වඩන ක්‍රම සතිපට්ඨානයේ මුලටම කියන ඒක වඩලා අප තුල ඇති කර ගන්නා වූ ගුණයක් උපට්ඨිත සති ගතිය එළඹ සිටි සිහිය මේ වර්තමාන මොහොතේ Taman කොතනද ඉන්නේ මොනවද මේ කරන්නේ මොනවද මේ කියන්නේ ආදි වශයෙන් ඒ පිළිබඳව ඇති කර ගන්නා වූ මනසී ඒ සිහිය සම්මා සති බවට පත් වෙන්නේ අර අර සීමාව නොඉක්ම වීමට ඒ උපකාරී කරගත්තොත් තමයි. ඒකයි අපි ওই බොජ්ජංගවලදී කතා කරා ඔබට මතක ඇති. සති සම්බොජ්ජංගම් භාවයේති විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔසග්ග පරිණාමයේ. ඒතර මේක සම්මා වෙන්නේ නිවන පැත්තට හරව ගත්තොත්. මාර්ගාංග හැටියට ගත්තොත් අර උඩින් කියපු මේ දැක්ම සංකල්පන වචන භාවිතේ, කායික හැසිරීම, ජීවනෝපාය. ටික අර සම්මා මට්ටමේ පවත්වා ගන්න. අර දුක ඇති වෙන මට්ටමට යන්න නොදී ඒ සීමා දෙක ඇතුලේ නිතරම සිහිය පවත්වන්න වෙනවා. අපිට මෙන්න මෙතන මේ මෙතනින් පැනනොත් මේක මේක තමයි සීමාව. මේක පැනනොත් වචනේදී දුක එනවා. ප්‍රශ්න එනවා, ගැටලු එනවා. මෙන්න මේ සීමාව ක්‍රියාවේදී පැනනොත් දුක එනවා කියලා. අන්නේ සීමාව පිළිබඳ සතිය විශේෂයෙන් මෙතන සම්මා සතිය කියලා කියන්නේ. ඉතින් ඒකයි ඔය සතිපට්ඨානයේ විදිහටම සම්මා සතිය පැහැදිලි කරද්දී බුදුරජාණන් වහන්සේ ඔය සතර සතිපට්ඨානයේ විදිහටම මේ මාර්ගාංගය පැහැදිලි කරා. දේශනා කරා. ඊළඟට ඔය අන්තිමට තියෙන මේ සමාධි කියන தත්ත්වය සම්මා සමාධි ඇත්ත වශයෙන්ම මාර්ග මේ ආර්ය සංග මාර්ගය ඇති වෙන මේ ප්‍රතිඵලය ප්‍රතිඵලය එතන එතකොට ඒකෙම පේනවා මේ ප්‍රතිඵලය දක්වන තැන ඔය ධාන හතර පැහැදිලි කරන්නේ අපි වලට ධාන කියලා කියනවා ඉද බික් කතමාච බික්කවේ සම්මා සමාධි ඉද බික්කවේ බික්කු වීචේව කාමෙහි වීච අකුසලෙහි ධම්මේ සවිසක්කං සවිසාරං විේකජම් පීසුසුකම් පඨමං ඥානං ඕසම්පජ්ජ විහෙරති ඒකෝ මේ පඨම ඥානය තුල තියෙන්නේ ප්‍රතිඵලයක්. මොකද්ද ප්‍රතිඵලය? අර කියපු මාර්ගාංග පහ උඩින් කියපු මාර්ගාංග පහ. කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන පහ තියෙන්නේ. ධානවල වෙන දෙයක් නෙමෙයි. එනිකම් අමුතු මහ විකාර මනෝ මනෝ විකාර නෙමෙයි ධාන කියන්නේ. ඒක නිසා පටන් ගන්නෙම විවිච්ඡ කාමෙහි විවිච්ඡ කුසලයේ කියන. ඒතර කාමය නැතුව නෙමෙයි කාමයෙන් විවිධකයට වැඩිලා අර කාම මිත්‍යාචාරයෙන් බැහැර වෙලා වුණාම තමයි විවිච්ඡ කාමයේ වෙන්නේ. විවිච්ඡ අකුසලේ අර මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව වලින් වියුක්තයි. මේ විවිච්ඡ කියන වචනේ වියුක්ත කියලා ගන්න එක තමයි වඩා හොඳ. ඒකෙන් විවේක වෙලා විවේක කියන වචනේත් දීලා තියෙන විවිච්ච කියන. නමුත් වියුක්ත වෙන්ව සිටින කියන අර්ථය ගත හැකියි. එතකොට එහෙම වෙන් වෙන්න පුළුවන් වෙන්නේ පුද්ගලයාට සාමාන්‍ය ජීවිතයේදී මේ ධානය තුල ඉන්නවා කියලා කියන්නේ කොහේ හරි මුල්ලකට වෙලා ඇද්දක පියාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. මේ මනස අර සීමාව පන්නන්න නැතුව පවත්වා ගන්නවා. ඒක මේක සතියයි වීර්යයයි දෙක තුල කරන වැඩක් ඇත්තට. මේ සමා ධානයේ ධානයේ පිහිටලා ඉන්නේ අපි කතා කරන වෙලාවේ. කතා කරන වෙලාවේ තමයි ධානය තුල ඉන්නේ. එතෙන්දී අර සීමාව පන්නන්න නැතුව ඉන්න තරම් ගැඹුරු සතියක් ගැඹුරු වීර්යයක් චිත්ත ඒකාග්‍රතාවයක් පවත්ව ගන්නවා කියන එකයි ධ්‍යාන කියලා කියන්නේ. දැන් දැන් අපි ධානය විස්තර කරලා තියෙන්නේ මේ ඔක්කොම නතර කරලා කතා කරන්නේ නැතුව වැඩ කරන්නේ නැතුව ඇහැ කන නාසය දිවකය සේරම වහගෙන ලබන එකක් කියලා ධානය විස්තර කරලා සම්මා සමාධිය විස්තර නෑ සම්මා සමාධිය එහෙම එකක් නෙවෙයි සම්මා සමාධියේ මේ ධාන හතර විස්තර කරොත් විස්තර කරලා ටිකක් සාකච්ඡා කරොත් පැහැදිලිවම පේනවා මේවා මේ ඇහැ කන නාසය දිවකය වහගෙන කරන වැඩ නෙමෙයි. එහෙම දේවල් නෙමෙයි. ඒ වගේ දේවල් නෙමෙයි මෙතන අදහස් කරන්නේ. එතකොට අර වායාමයක් තියෙනවා නම් සතියක් තියෙනවා නම් එතන සමාධියක් තියෙනවා. උත්සාහය තියෙනවා නම් අර කුසල් සිත සම්මා දිට්ඨිය බාල කරගන්න නැතුව සම්මා සංකල්පේ බාර කරගන්න නැතුව ඉන්න තැන සම්මා සමාධිය තියෙනවා. යහපත් චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා. ඒකයි ස්වභාවය. ඊළඟ අනිත් පැත්තෙන් බලපුවහම වචනය අර සීමාව පන්නන්න නැතුව තියාගන්න ඒ ඒ ඒ දැඩි චිත්ත ඒකාග්‍රතාවය තියෙනවා. ඊළඟට අර ක්‍රියාව කම්මන්තය මිච්ඡා සීමාව පන්නන් නැතිව තියා ගැනීමට අවශ්‍ය කරන ඒ චලනයේ නොවන හිත. එතෙන්දි තමයි හිත චලනය වෙන්නේ. ඒ සීමාව ළඟට ආවම තමයි සමාධිය බිඳෙන්නේ. දැන් වචනය සලු වෙන තැනට අපි එනවනේ. බොරුව කියන්නේ හිතෙන දෙයක් අලු වචනයක් කියන්නේ හිතෙන. ඉතින් තාපු තමයි සමාධිය දිඳෙන්නේ. සම්මා සමාධිය කියලා කියන්නේ අර අකුසලයෙන් විවික්තව ඉන්න ගතිය, විවිච්ච අකුසලෙහි. දැන් මේ වචනේ පාවිච්චි කරන්න ආපුවම නෑ. චිත්ත ඒකාග්‍රතාවයේ තියාගෙන ඒ අකුසලය තපත් නොවි කුසලතාවයේ නොබිඳ ඉන්න තරම් සංසුන් බවක් නැත්නම් චිත්ත ඒකාග්‍රතාවයක් තියාගැනීම. සමාධි විස්තර කරන්නේ කුසල චිත්ත ඒකාග්‍රතාව කියලා. කුසල් සිත බිඳ ගන්න නැතුව ඉන්නේ ප්‍රධාන වශයෙන්. ඒ කුසල් සිත බිඳුනොත් තමයි අර වචනේ මිච්ඡා වාචා වෙන්නේ. කම්මන්තේ මිච්ඡා කම්මන්තේ වෙන්නේ. ආජීවේ මිච්ඡා ආජීවේ වෙන්නේ. සංකල්පයේ මිත්‍යා සංකල්පය. දිට්ඨිය මිත්‍යා දිට්ඨිය. එතකොට අර ඒ ටික ආපහු අර අර වඩාගත් සකස් කරගත්ත කුසලමය తত্ত্বය ස්ථාවරව පවත්වා ගැනීම තමයි සම්මා සමාධි කියන එකේ අදහස. ඒත් මේක ඇත්තටම ප්‍රතිඵලය. අපි ලබන මේක මේ කොහෙටවත් වෙලා ඇස් දෙක පියාගෙන කරන වැඩක් නෙමෙයි මේ ධානය කියලා කියන්නේ. මේවා මේ සාමාන්‍ය ජීවිතයේදී අර විවික්ත ගතිය පවත්වාගෙන යන විවිච්ඡ කාමයේ විවිච්ඡ අකුසලයේ පළවෙනි මට්ටමේදී. එච්චරයි. පළවෙනි ධානයේ මාර්ගාංග දෙකයි තියෙන්නේ. ඔයම ධානාංග විස්තර කරලා තියෙන විදිහත් අභිධර්මයේදී එහෙම සෑහෙන දෝෂ සහිතයි. ධානාංග දෙකයි පළවෙනි එකේ තියෙන්නේ විවිච්ඡ කාමෙහි විවිච්ඡ අකුසලෙහි. ඒ කියන්නේ අපිට වැදගත් වෙන්නේ ධානයේ උපදින අංග දෙක. ධානයේ උපදින්නේ කාමයෙන් විවික්ත වුණොත් අකුසලයෙන් විවික්ත වුණොත් තමයි පළවෙනි ධානය ඇතිවෙන්නේ. ඒ කියන්නේ මේ සමාධි తত্ত্বය. ඒකෙන් ඇති කරගන්න සමාධි తত্ত্বය. ඉතිරි වෙලා තියෙන්න පුළුවන් තව අකුසල ටිකක්. ඒවට තමයි සවිතත්තං සවිචාරං කියලා කියන්නේ. ඒ තර්ක ਵਿਚාර කියන්නේ මේ කාම අකුසල විතර්ක ਵਿਚාරය ඉතිරි වෙලා තියෙන පොළොව. පළවෙනි ධ්‍යාන මට්ටමේදී ඇත්ත වශයෙන්ම සම්මා සංකප්ප தත්වය තියෙනවයි කියලා කියන්න බෑ මොකද සවිතක්කං සවිචාර. විතර්ක ਵਿਚාර දෙක යනවා. හැබැයි සීලේ පැත්තෙන් අර වාචා සම්මන්ත ආජීව ඉක්මවන්නේ නැහැ. ඉක්මවල නැහැ. විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේ. මේ කාමයෙන් සහ කාම මිත්‍යාචාරයට වෙල්ලත් නැහැ අකුසලයට ගිහිල්ලත් නැහැ. අන්නේ විදිය. හැබැයි විතක්ක ਵਿਚාර තියෙන. ඒ කියන්නේ හවිතක්ක හවිචාර කියලා කියන්නේ අර කාම විතර්ක කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වලට ආ වෙන දේවල් වලට නෙමෙයි. ඒක තාම පොඩ්ඩක් ඇතුලේ වැඩ කරනවා. හැබැයි සතියයි වීරියයි තියෙන කෙනාට ඒ ඒ ඇතුලේ වැඩ කරන එකත් ගලවන්න පුළුවන්. දෙවෙනි ධානයේදී ඒකයි කියන්නේ අවිතක්කං අවිචාරං. හිතක් ਵਿਚාරා නම් රූප සමාකය. දෙවෙනි ධානය විස්තර කරන්නේ එහෙමනේ. විතක් ਵਿਚාරා නම් රූප සමාධිය ළමයි දෙවෙනි ධානයේ පටන් ගන්න. ඒ කියන්නේ මානසික தත්ත්වය අර සමාධි தත්ත්වයේ තවත් දින්ගත් ස්ථාවර කරන්න නම්, තව ස්ථාවර කරන්න නම්, තව තහවුරු කරන්න නම් ඇතුලේ තියෙන අර විතර්ක, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, රූප සමා සංසිඳවන්න ඕන. එතෙන් ඉතින් විදර්ශනාව තමයි උපකාරී වෙන්නේ. හතෙන්ද සීලය. විවිච්ඡ කාමෙහි විවිච්ඡ අකුසලෙහි කියන එකේදී සීලය ඇති. සීලයෙන් කරන්න පුළුවන් පළවෙනි ධ්‍යානය. දෙවෙනි ධ්‍යානයේ තියෙන විදර්ශනාව ඕන කරනවා. කියන්නේ අර අර අර කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක යටපත් කරනවා නෙවෙයි. රූප සමා කියන්නේ යටපත් කිරීම නෙවෙයි. ඒක නිසා මේවා මේ සමත සමත පැත්තේවා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගත්තේ නෑ ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේසන්න ඥාසන්නයතන ගත්තේ නෑ. ඇයි නොගත්තේ? මේ ධානය හතර විතරක් ගත්තේ ඇයි? නොගත්තේ ඒවා මේ විතර්ක ਵਿਚාර රූපසමනය කරන වැඩ නෙමෙයි ඒක. ඒවා විතක්ක ਵਿਚාර තද කරලා තියෙනවා. හිර කරලා තියෙනවා. යට කරලා තියෙනවා. ඔබාගෙන ඉන්නේ. ඒ හිර කරලා යට කරලා තද කරලා ඔබාගෙන ඉන්න වැඩපිළිවෙල මේ නිවන් මාගේ නෑ. එහෙම හිර කරලා යට කරලා තද කරලා ඔබාගෙන ඉන්නකොට නිවනක් නෑ. ඒක නිසා දෙවෙනි ඒ කියන්නේ සමාධිය තවත් තහවුරු කරන තැනට අපි යද්දී අපිට සිද්ධ වෙනවා අපේ හිතේ තියෙන මේ විතර්ක ਵਿਚාර විදර්ශනා සමා විදර්ශනාවෙන් දකින්න. මේ කාම විතර්කය මේ ධර්මතාවයක්. හැබැයි ඒකේ ආදීනවේ ඒක ඒක ඒකට හිත වහගත්තොත් ඒක නිවර්ණයක් බවට පත් වුණොත් කාමච්ඡන්දය ওই කාම විතක්ක කියලා කියන්නේ කාමච්ඡන්දේම තමයි. ඒකයි ඔය ධම්මානුපස්සනාවේ නිවර්ණ පබ්බේදී අරක දකින්න පුරුදු කරනවා. මොකද්ද? සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. අර කාම විතර්කය අර දකින්න. කාම විතර්කය කියන්නේ කාමයේ පැත්තට තර්ක කරන ගතිය. කාමයට බර වෙන්න හේතු දක්වන නීතිඥයෙක් වගේ මේකට හේතු දක්වන මේක සනාත කරන්නේ නෑ කාමයේ පැත්තට යම් ඒ කාම විතර ව්‍යාපාද විතරකේ එහෙම ව්‍යාපාද විතරකේ ව්‍යාපාද පැත්තට යම් විහිංසාව විතරකේ ලක්ෂණ විහිංසාව පැත්තට යම් ඒක තමයි ලක්ෂණය. ඉතින් ඒක ඒ විතර්කයේ රූප සමනය කරන්නේ කොහොමද? සංසිඳවන්නේ කොහොමද? ගෙවා දමන්නේ කොහොමද? කාමයේ විහිංසාවේ විතර්ක මේ ව්‍යාපාදයේ විහිංසාවේ තියෙන ආදීනව දකින්න ඕනේ. ඒකනේ විපස්සනා කියන්නේ. විපස්සනාවේදී කාමයේ ගත්තොත් කාමයේ ආස්වාදයයි ආදීනවයයි නිස්සරණයයි තුනම දකින්න එක විදර්ශනාව කියලා කියනවා. ඉතින් ඊට පස්සේ කාම විතරකේ කරක් නෙවෙයි ඊට පස්සේ තියෙන ව්‍යාපාදනේ. ව්‍යාපාද විතක්කෙත් ওই තුනම තියෙනවා. දැන් බැලුව බැලමට කෙනෙක් හිතන්න පුළුවන් ව්‍යාපාදයේ තියෙනද ආස්වාදයක් කියලා. ව්‍යාපාදයේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් තියෙනවා. ඒ ව්‍යාපාදමය ඒ සාප කෙරුවම නේ වචනයෙන් බැන්නම ඒ අස්සසිල්ලක් තියෙන මනුස්සයා. ඒකනේ බයිනේ. නැත්තම් බනිනවනේ. ඒක විහිංසාවෙත් ආස්වාදයක් තියෙනවා. අනිත් මිනිහට අල්ලගෙන ගැහපුවාම ඒ මිනිහට හිංසාවක් කරපුවාම අර මිනිහට ආස්වාදයක් තියෙනවා. එතකොට මේකේ ආස්වාදයේ විතරක් දැක්කොත් මොකද වෙන්නේ? කාමයේ ආස්වාදයේ ව්‍යාපාදයේ ආස්වාදයේ විහිංසාවේ ආස්වාදයේ විතර දැක්කොත් මොකද වෙන්නේ? ගැළවීමක් නැහැ. ඉතින් සමාධියට යන්නේ එහෙනම් කාමයේ ආදීනවය. ව්‍යාපාදයේ ආදීනවය, විහිංසාවේ ආදීනවය දකින්නේ. ඒ විතරක් නෙමෙයි අර කලින් කියපුවා. මිච්ඡා වාචාවේ ආදීනවය, මිච්ඡා කම්මන්තේ ආදීනවය, මිච්ඡා ආජීවයේ ආදීනවය දකින්න ඕනේ. ඒවා තමයි ওই දර්ශනාවෙන් දකින්නේ. විපස්සනා කියන්නේ ඔන්න දැකලා ඒ ආදීනවේ කියලා කියන්නේ දුකට හේතු වෙන ආකාරයනේ. දුකට හේතු වෙන ආකාරය. ඊට පස්සේ දුකින් මිදීමට හේතු වෙන විදිය නිස්සරණය. අසාද ආදීනව නිස්සරණ. නිස්සරණය දකින්න. නිස්සරණය දැක්කම නිස්සරණයට ආපුවම අර කාම විතරකයයි ව්‍යාපාද විතරකයයි විහිංසා විතරකයයි උපසම වෙනවා. ඒක තමයි දෙවෙනි ධානයේදී කියන්නේ විතක්ක ਵਿਚාරාණං උපසමා කියලා. එතකොට තමයි අජ්ජත්තං සම්පසාදනං කියලා කියන්නේ. ඇතුළත සම්පසාදනේ ඇති වෙන්නේ පළවෙනි ධානයේදී ඇතුළත සම්පසාදනයක් නැහැ. මොකද ඇතුළත මේ ටික වැඩ කරනවා. හැබැයි අර ටික උපසමා සංසිඳෙව්වොත් අජ්ජත්තං සම්පසාදනං ඇතුළත මේ සංසුන් බවක් මනාව ප්‍රසන්නතාවයක් ඇති වෙනවා. චේතසෝ ඒකෝදි භාවං. එතකොට හිතේ අර විසිරෙන බව අඩු වෙනවා. ඒකෝදි භාවය කියන්නේ හිත එකඟ වෙනවා කියලා අපි සිංහලෙන් කියන්නේ. මේ අවිතක්කං විචාරා සමාධිතං පීතිසුඛං ဒ ොතියං ඥාන. එතකොට තමයි සමාධිය ඇති වෙන්නේ. පළවෙනි ධානයේදී සමාධියක් නැහැ. විවේකයක් විතරයි තියෙන්නේ. විවේක ජම් පිරිසුකම් කිව්වේ ඒකයි. ඔය විවේකයක් ආයේ මොකද අර කාම සහ අකුසල වලින් අයින් වෙච්ච නිසා. දෙවෙනි ධානයට එනකොට තමයි සමාධිය පිහිටන්නේ. ඒකෝදි භාවයට ඇතිවිලා අර විතක්ක ਵਿਚාර ටික කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක ටික ගෙවා දමන්න පුළුවන් වුණොත් විදර්ශනාවට ගිහිලි මේවා ආදීනව බලලා මේ මොහොතේම මේ චිත්තානුපස්සනාව වඩපු කෙනෙකුට පුළුවන් ඒක. ඒකට ආධාරකයක් තමයි චිත්තානුපස්සනාව. මේ විතක්ක ਵਿਚාර සංසිඳ වීමට ආධාරකයක් හැටියට තමයි කමඨහනක් විදිහට තමයි චිත්තානුපස්සනාව දෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒක වඩපු කෙනාට විතක්ක ਵਿਚාර සංසිඳවන්න පුළුවන්. අජ්ජත් සම්පසාදනය ඇති වෙනවා. හේතුසෝයකෝදි භාවය ඇති වෙනවා. සමාධිය ඇති වෙනවා. ඒව ප්‍රතිඵල. ඒවා ප්‍රතිඵල. හැබැයි දෙවෙනි ධානයේ ධානාංග දෙක වෙන්නේ ධානය වැඩිවීමට අවශ්‍ය අංග දෙක වෙන්නේ මේ විතක්ක ਵਿਚාර සංසිඳ වීම විදර්ශනාව. දෙවෙනි ධානය උපදවන්න කෙනෙකුට අවශ්‍ය වෙන්නේ විදර්ශනාව. මොකද්ද විදර්ශනාවෙන් කරන්නේ? අර අකුසල විතරකයන්ගේ ආදීනව අස්සාද ආදීනව නිස්සරණ තුන මෙනෙහි කරනවා. මෙනෙහි කරුවොත් තමයි මේ විතරක ਵਿਚාර සංසිඳවන්න පුළුවන්කම තියෙන්නේ. නැත්නම් විතරක ਵਿਚාර සංසිඳවන්න බෑ. යට කරත හැකි ඔය එක එක සමත ක්‍රම පාවිච්චි කරලා යට කරලා තද කරලා තියන්න පුළුවන්. ඉතින් යට කරනකොට තද කරනකොට තියෙන්නේ ස්ට්‍රෙස් තමයි ડિප්‍රෙෂන් තමයි. වෙන මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ওই ડિප්‍රෙෂන් ලෙඩු දැන් ඔය සමහර අය කියන්නේ මේ මාර්ගඵලලාභීන් කියලා අපිට පේනවා ડિප්‍රෙෂන් කට්ටිය කියන දේවල්. යට කරගෙන ඉන්නේ. ඒක එක සමත ක්‍රම පාවිච්චි කරලා යට කරන්නේ. ඉතින් ඒකයි ස්වභාවය. ඉතින් ඔය විදිහට මේ අපි අන්තිම මාර්ගාංගයේ මේ කතා කරන්නේ මේවා හරි ස්වභාවික සංසිද්ධි මේවා ධර්මතා. මේ මේවා මේ විදිහට මේ කුසලතාවයේ ඉපැද්දුවොත් ඒක මේ ඇති වෙන එක හේතුඵල ධර්මතාවයක්. ඒක අමුතු මේ මහා විශ්වකර්ම වැඩක් මේ කාටවත් සුවිශේෂ වැඩක් එහෙම සුවිශේෂ දෙයක් නෙමෙයි. ඕනම කෙනෙක් මේ දේ කරොත් ඒ ඒ දැනත්තා තුළ ඒක වැඩෙනවා. ඒක මේ කවුද ස්ත්‍රියද පුරුෂද උගද්ද නුගද්ද ඒව අදාළත්වයක් නෑ මේ ආර්ය ප්‍රතිපදාවට. මේ ටික වැඩෙනවා. ඉතින් ඊට පස්සේ තවත් ඉස්සරහට මේ මානසික සංහිඳියාව සංසුන් භාවය පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ තුන්වෙනි ධානී අවස්ථාවේදී පැහැදිලි කරන තුන්වෙනි දානේ මේ පීතියාච විරාගා උපෙක්ඛ කෝච විහෙරති සතෝ සම්පජානෝ ආදී වශයෙන් දැන් මේ සාමාන්‍යයෙන් ඔය අපි කායික වශයෙන් අපේ කාය දුස්චරිත කාම මිත්‍යාචාර මේවා පාලනය කරගත්තම ඇති වෙන එක පැත්තකින් අර විවේකයක් කාය කාය පස්සද්ධියක් ඇති වෙනවා ඊළඟ විතක්ක ਵਿਚාර සංසඳවා ගත්තම චිත්තපස්සද්ධියක් ඇති වෙනවා. සමාධි කියලා කිව්වේ ඒක. විවේක සහ සමාධි කියන වචන දෙක ඔතෙන්දි පාවිච්චි කරනවා. මේක හැබැයි අපේ යෝගීන් අත්දකින්න ඕන. අපි මේක නැත්තම් නිකන් සාකච්ඡාවකට බර කරලා මේ කිව්වට වැඩක් නැහැ මේ විවේකයයි සමාධියයි දෙක අත්විඳින්න ඕන. පළවෙනි ධානයෙන් එන විවේකයයි දෙවෙනි ධානයෙන් එන සමාධියයි. පළවෙනි ධානයෙන් විවේකයේ එන්නේ අර කාම අකුසල දේවල් වලින් ඉවත් වීම. කොටින්ම සීලය තහවුරු කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔය අපි කියන නෙක්කම්ම ශික්ෂා අපි සාමාන්‍ය ශික්ෂා 16ක් කතා කරනවානේ. ඒ 16 ගත්තොත් පළවෙනි ධානයට එනවා. මොකද එතන විවිච්ඡ කාමෙහි වීච අකුසලෙහි. අකුසල කායික වාචික ක්‍රියා නැහැ. කාමය මිත්‍යාචාර මට්ටමින් භුක්ති විඳින්නෙත් නැහැ. ඒ වගේම ඒක ඊටාම අඩු කරලා තියෙනවා. නෙක්ඛම්මයට ගිහිල්ලා තියෙනවා. විවිච්ඡ කාමෙහි කියන එකෙන් අදහස් කරන්නේ ඇත්තටම නෙක්ඛම්මයි. ඒ ධානයේ නයිස්කම්. ඉතින් එතෙන්ට ගියාම ලොකු විවේකයක් තියෙනවා. අපි මේ කාමයේ තුල ඇලිලා ගැටිලා ඉන්නකොට තියෙන අවිවේකයේ බලන්න. මේ විවේකම් කියන එක මෙතන අදහස් කරන්නේ කායික වශයෙන් ඇති වෙන එක. සමාධි කියන්නේ මානසික වශයෙන් ඇති වෙන. විවේකයේ ඇති වෙලා හිත සංසුන් වෙන එක. මේ දෙවෙනි ධානයේදී අවිතක්ක අවිචාර වුණාම තමයි සමාධිජං. පීති සුඛං ဒ ුතියං ඥානං ඉතින් ඔය ඔතන එනෝ එක්තරා ප්‍රීතියක්. ඔය විවේකයේ සමාධියේ ඇති වුණාම ඒ තුලින් මනසට ප්‍රීතියක් එනවා. තුන්වෙනි ධානයේදී කියනවා ප්‍රීතියාච විරාගා කියලා පටන් ගන්න. හැබැයි ඒ ප්‍රීතිය අල්ලන්න එපා. මේකට රාග වෙන්න එපා. ඒක ඇල්ලුවොත් එහෙම ආපහු ඕන නැති එකක් ඇල්ලුවා වෙනවා. අර උපයාගත් එක නිකන් මේ ඒකෙන් නිකන් අයහපතක් කරගත්තා වගේ වෙනවා. දැනට උපයාගෙන තියෙන විවේකයයි සමාධියයි දෙක වටිනා දෙයක්. ඒක මේ කාමයෙන් අකුසලයෙන් මිදිලා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක සංසිඳුවල ලබාගත් මහ උසස් තත්ත්වයක්. හැබැයි ඒකෙන් ඇතිවෙන ඒ ප්‍රීතියට රාග වෙන්න එපා. ප්‍රීතියාච විරාගා. උපේක්ඛකෝච විහෙරති සතෝ සම්පජාන. එතකොට අර ඇති වෙලා තියෙන తত্ত্বය ප්‍රීති වෙන්න අවශ්‍ය එකක් නෙමෙයි උපේක්ෂා. උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජාන. ඔය ඇති වෙලා තියෙන කාරණේ ගැන උපේක්ෂා වෙන්න ඕනේ. මොකද දන්නවද? උපේක්ෂා වෙන්න කියන්නේ. ප්‍රීතියේ උපේක්ෂාවේ තියෙන අර්බුද දෙක අපි තේරුම් ගන්න ඕනේ. මොකක් හරි අල්ලගෙන ප්‍රීති වුණොත්, උද්දාම වුණොත් අර ඒ අල්ලගත් එක වෙනස් වුණ ගමන්ම මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ආපහු දුක්ඛ දෝමනස්යන්ට වැටෙනවා. මොකද අර අර දැනට උපයගෙන තියෙන එක නිත්‍ය සංඥාවෙන් ගන්න ඕනේ අර විවේකයයි සමාධියයි දෙක නිත්‍ය නෑ අනිත්‍යයි. හැබැයි අනිත්‍ය දෙයක් අල්ලගෙන උද්දාම වුණොත් මොකද වෙන්නේ? ඒක වෙනස් වුණු ගමන්ම ආපහු වැටෙන්නේ පරණ හිටපු තැනටම තමයි. ඒකයි තුන්වෙනි පියවරේදී කියන්නේ තුන්වෙනි ධානයේ පටන් ගන්නෙම පීතිය චීරාගා කියලා. උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජාන. හොඳ සිහිනුවණින් යුක්තව මේ ඇති වෙලා තියෙන తත්වයේ පිළිබඳ සිහිනුවණින් යුක්තව උපේක්ෂාවෙන් ඉන්න කියන්නේ. ඒ උපේක්ෂාවෙන් ඉන්න කියන්නේ මේ දැනට උපයාගෙන තියෙන සමාධියයි විවේකයයි දෙකම අනිත්‍යයි. දෙන්න ගියාම තමයි ඉතින් අයියෝ අපි මෙච්චර වටිනාකමින් මෙච්චර මහන්සියලා උපයගත්ත එකත් අනිත්‍යද කියලා. අනිත්‍යයි. අනිත්‍යයි. කොහෙද නිත්‍ය දෙයක් තියෙන්නේ? ඒකත් අනිත්‍යයි. හැබැයි මේක නඩත්තු කරගන්න පුළුවන්. මේ විවේකයයි මේ සමාධියයි දෙක නඩත්තු කරන්න පුළුවන්. නඩත්තු කරනකම් පවතිනවා. එහෙනම් ඒකට දැනට හටගෙන තියෙන දැන් උපයාගෙන තියෙන සමාධියයි විවේකයයි දෙක ගැන උපේක්ෂා වෙන්න ඕනේ. මේක නිත්‍ය සංඥාවක් හදාගන්න හොඳ නැහැ. මේක අනිත්‍ය දෙයක්. ඒ වගේම මේක නඩත්තු කරන්න මේ ධාන නඩත්තු කරන්න ඕනේ ඒක. පවත්වාගෙන යා යුතු ඒවා. නැත්තම් ධාන ඔක්කොම අනිත්‍යයි. ධාන කියන්නේ කඩා වැටෙන ඒවා. නාම ධර්ම මේවා. නාම රූප ධර්ම. වෙනස් වෙන ඒවා අනිත්‍යයි. ඒ නිසා නඩත්තු කරන්නේ. කවද වෙනකන්ද නඩත්තු කරන්නේ? මැරෙන දවස වෙනකන්. ස්වභාවික මරණය වෙනකන් ධානය නඩත්තු කරන්න එච්චරයි අවශ්‍ය වෙන්නේ. වෙන දෙයක් ඕනේ නැහැ. නඩත්තු නොකරොත් මේක අනිත්‍ය කොහොමදත් අනිත්‍යයි මේක. ඒක නිසා මේක ගැන උපෙක්කකෝ විහෙරති සතෝ සම්පජානෝ සිහිනුවණින් යුක්ත වෙන්න මේ ධානයේ නඩත්තු කරගෙන යන්න. එහෙම නැතුව මේක ස්ථිරයි කියලා හිතාගන්න එපා. අපි එහෙමනේ සමහර ඒවා අරගෙන ඒ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු එහෙම අරගෙන අපි මේවා ස්ථිරයි කියලා හිතාගෙන ඉන්නවා. නඩත්තු කරන්නේ නැහැ. බලනකොට කඩා වැටිලා ඒවා. වෙනස් වෙලා. නෑ ඉතින් වෙනස් වෙනවා. වෙනස් වෙන එක නඩත්තු කරගෙන යන්න. එහෙනම් ධානත් අනිත්‍යයි. ධාන වෙනස් වෙනවා. නඩත්තු කරගෙන යනවා. උපේක්ෂාවෙන්. උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජාන. එහෙම කෙනා සුකංචකායේන පටිසංවේදේති. යන්තං අරියාචික්ඛන්ති උපක්ඛකෝ සතිමා සුඛ විහාරේති තතියඥානං උපසම්පජ්ජ විහෙරති. ආන්න තුන්වෙනි අවස්ථාවේ ඒ තැනත්තා හඳුන්වන්නේ ආර්ය උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේ. බලන්නකෝ වචන තුන. දැන් මෙයා ලබාගත් එක ගැන උපේක්ෂයි. මොකද්ද ලබාගෙන තියෙන්නේ? කාමයෙන් සහ අකුසලයෙන් ඉවත් වීම නිසා විවේකයත් කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක ූපසමනේ නිසා සමාධියත් උපයගෙන තියෙනවා. ඒකෙන් සුඛයක් විඳිනවා. සුකංච කායේන පටිසංවේදේති නිඳිනවා. හැබැයි උපෙක්කකෝ සතිමා සුඛ විහාරේ. සුඛ විහාරී ඒ සුඛයතන තුල වාසය කරන. හැබැයි වාසය කරන්නේ නඩත්තු කරොත් විතරයි. නඩත්තු කරන්නේ නැත්නම් ඒ සුඛය නෑ සුඛ විහාරී වෙන්නේ නෑ. අපේ අය හුඟ දෙනෙක් සුඛ විහාරී නෙමෙයි. මොකද සුඛ විහාරී නොවෙන්නේ සුඛය නඩත්තු නොකරන නිසා. සුඛේ නඩත්තු කරනවා ඒක නිසා සුඛ විහාරී සතිමා සිහිනුවණින් යුක්ත වේද කරන්නේ. හැබැයි උපේක්ෂාවෙන් යුක්තයි. මොකද මේක කඩා වැටෙන එකක් මම මේ නඩත්තු කරන්නේ. අනිත්‍ය දෙයක්. ඔන්න තුන්වෙනි එකේ හැටි. තුන්වෙනි මට්ටමට ආපුවම තවත් දියුණුවයි. දැන් තියෙන්නේ ප්‍රබල තත්වයේ තියෙන සතියයි උපේක්ෂාවයි දෙක තියෙනවා. හතරවෙනි ධානය විස්තර කරනවා සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා කියලා පටන් ගන්න. අර අර තුන්වෙනි එකේ තියෙන එක දුරු කිරීමෙන් පටන් ගන්න. සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම. අදුක්කම සුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති. එතකොට මේකෙන් ලබාගත් එක මේවා ධර්මතා උපයාගෙන තියෙන ඔක්කොම ධර්මතා අනිත්‍ය දේවල් කියලා උපේක්ෂා වෙලා ඒවයින් ඇති කරන අර සුඛ සුඛස්සච පහන දුක්ඛස්සච පහන ඒ කියන්නේ මොකක්ද දැන් සුඛය එන්නේ මේ විවේකයයි මේ සමාධියයි නිසානේ ඒකයි සුඛ විහාරය එහෙනම් දුක ඉන්නේ කොහොමද සම්මා සමාධිය වඩාගත් එක්කෙනාට මෙතන මොකද්ද දුකක් කියන්නේ බොහොම එක කැඩෙන එකක්. මේක අනිත්‍ය එකක්. අනාත්ම එකක්. එතකොට මේ උපදවාගත්ත කාය විවේකය කැඩෙනවා. උපදවාගත්ත සමාධිය බිඳෙනවා. පිටුනම දුක්ඛ එනවා. සුඛය වෙනවා. දැන් ওই දෙකම ධර්මතාවයක් හැටියට තේරුම් ගන්න ආර්ය ශ්‍රාවකයා සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම දෙකම අතාරින් දෙකම අතාරිනවා කියලා කියන්නේ දෙකම ධර්මතා හැටියට තේරුම් අරගෙන කටයුතු කරනවා අදුක්ඛං අසුඛං අත්තිවට ඉතුරු වෙන්නේ උපේක්ඛා සති පාරිසුද්ධි උපේක්ෂාවෙන් සිහියෙන් පිරිසිදු වුණු තත්වයකට පුද්ගලයාපත් වෙනවා මේක නිකන් මොකක්වත් නැති තත්ත්වයක් නෙමෙයි තියෙනවා. නමුත් මේ බොහොම පිරිසිදු මානසිකත්වයක ඉන්නවා ඉතින්. ඒකයි ස්වභාවය. චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරේ. අයං උච්චති භික්ඛවේ සම්මා සමාධි. ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං. ඔන්න ඔහොමයි බුදුරජාන් වහන්සේ මේ தත්ත්වය මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පැහැදිලි කරන්නේ. මම හිතනවා මේක අපේ කල්යාණ මිත්‍රයන්ට තේරුම් බේරුම් කරගන්න පුළුවන්කම තියෙන දැනටමත් මේවා තේරිලා තියෙන්නේ. නමුත් අපි මේ සතිපට්ඨාන දේශනාවේ මේ කොටස් මේ කමතහන් තේරුම් ගත යුතු නිසා. ඉතින් පැහැදිලි කරේ. දැන් මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය ඔහොමයි. ওই විදිහයි ඕකේ ප්‍රතිඵල, ඕකේ මාර්ගාංග ඒවයි සීමා මායින් මර්යාදාවන් අකුසල සීමා කුසල සීමා ඌයින් ධර්මතා ඌය සමාධි ධර්මතා ඒවා වඩා ගැනීම ඒවා නඩත්තු කර ගැනීම ඒවෙන් ඇති වෙන සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස ඒ ඔක්කොම ධර්මතා. ඉතින් ඒවා අන්තිමට අත්තංගම කෙලවර කරලා නැත්නම් කෙලවර කියන්නේ ඒව ගැන ඇත්තටම උපේක්ෂාව වෙන එක. ඕවා තියෙනවා. කැඩෙන බිඳෙන ඒවා මැද්දේනේ අපි ඉන්නේ. කැඩෙන බිඳෙන කය. කැඩෙන බිඳෙන පඩුබාහිර ආදී. කැඩෙන බිඳෙන ගෙවල් දොරවල්. කැඩෙන බිඳෙන යාන වාහන. කැඩෙන බිඳෙන සම්බන්ධතා. කැඩෙන බිඳෙන ධාන. කැඩෙන බිඳෙන සමාධි. දැන් අපිට වැඩේ වෙලා තියෙන්නේ අරවා කැඩෙන බින්දිනවයි කියලා පිළිගන්නවා ධානයේද සමාධියට ආපුවම නිත්‍ය සංඥාවක් හදාගන්න. නෑ කැඩෙන බින්දෙන ශරීර කැඩෙන බින්දෙන බඩු කැඩෙන බින්දෙන සම්බන්ධතා කැඩෙන බින්දෙන ධාන සමාධි ඔක්කොම කැඩෙන බිඳෙන බව දකින්න නම් ඒවට ගිහිල්ලා තියෙනවා. ශරීරයට ගිහිල්ලා තියෙන ඕන කායානුපස්සනාවට ගිහිල්ලා කයට රිංගලා බලන්න ඕන මේක කැඩෙන බිඳෙන එකක්ද නැද්ද කියලා. ඒකට කායානුපස්සනාව දුන්නේ බුදුරජාණන් වහන්සේ. වේදනානුපස්සනාවට ගිහිල්ලා බලන්න ඕන වේදනාව කැඩෙන බින්දෙන එකක්ද ස්ථිර එකක්ද ගිහිල්ලා බලපුවාම හොඳට සතිමත් වුණාම ඒකත් පේනවා කැඩෙන බින්දෙන එකක් චිත්තානුපස්සනාවට ගිහිල්ලා බලන්න ඕන. මේ ඇති කරගන්න චිත්ත මේ සමාධිමේ தත්ත්වයන් මානසික தත්ත්වයන් කැඩෙන බින්දේ නේවද ස්ථිරේවද තමන් අත්දැකීමෙන් දකින්න. ධර්මානුපස්සනාවට ගිහිල්ලා මේ ධර්මතාවලට රිං වෙලා බලන්න ඕන. හැම ධර්මතාවයකම හැම අකුසල ධර්මතාවයක්ම හැම කුසල ධර්මතාවයක්ම හැම නාම ධර්මයක්ම හැම රූප ධර්මයක් ඇතුළට රිංගලා බලනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ පච්චත්තම් වේදිතබ්බෝ කිව්වේ. හැම එකටම රිංගලා බලපුවම ඔක්කොම කැඩෙන විඳින දේවල්, අනිත්‍ය අනාත්ම දේවල්, විපරිණාමයටපත් වෙන දේවල්, ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දේවල්. එහෙනම් අන්තිමට අපි කොතනද හිටගන්නේ වෙන්නේ? උපේක්ෂාවේ හිටගන්නේ. උපේක්ෂාවේ හිටගන්නේ. ඒකයි හතරෙනි ධානයේ අවසන් කරන්නේ. සුකස්සජ පහන දුක්ඛස්සජ පහන උබ්බේ සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්කමසුගං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථ ඥානකේ ඒකෙන් කියනකොට ඔක්කොම දැකලා තියෙන ඔක්කොම තේරුම් ගන්න තියෙන අවබෝධ කරගෙන තියෙන වටහාගෙන තියෙන ඒකයි හොඳයි මම හිතනවා මම අද සාකච්ඡාවේ ගොඩක් කතා බහ කළා වැඩි වගේ කියලා කමක් නැහැ අපි ඉතිරි කාලේ අවශ්‍ය වුණොත් මාර්ග සත්‍යය මේ සාකච්ඡා කරන්න අපි තවත් දවසක් තවත් සාකච්ඡා වාරයක් ගමු. මේ කොහොම නමුත් ඉතිරි කාලය තුළ මම කැමති අපේ කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව සලසන්න මේ පිළිබඳව අදහස් උදාහස් ආදී දේවල් ඉදිරිපත් කරන්න. හොඳයි ඒ සඳහා අවස්ථාව ස්වාමීන් වහන්සේ තෙරුවන් මේ ස්වාමීන් වහන්සේ දැන් දුක්ඛ මේ ಜಾති තුනක් කියවන සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ දුක්ඛ දුක්ඛ එතකොට අපිට භාවනාවක ස්වාමීන් වහන්සේ දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි නම් ටිකක් පහසෙන් අල්ලගන්න පුළුවන් හැබැයි සංඛාර දුක්ඛේනේ අල්ලන්න අමාරුයි එතකොට ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහට කළොත් හරිද කියලා පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙන්න. දැන් මම භාවනාවේ ඉන්නකොට ස්වාමීන් වහන්සේ සුඛ වේදනාවක් ආවොත් මම ඒකට මේ ඒක ධර්මතාවයක් විදිහට සලකලා ඒකට මේ අනුග්‍රහ දක්වන්නේවත් මුකුත් නැතුව උපේක්ඛාවෙන් ඉඳලා ඊට පස්සේ ගැටෙන සිතුවිල්ලක් ආවොත් ඒකටත් ඒ විදිහටම කරලා ඊට පස්සේ අදුක්කම සුඛ වේදනාව අල්ලන්න අමාරුයි ඉඳා ඒ කියන්නේ ඒ වේදනා දෙක අපේ ප්‍රකට වෙන වේදනා දෙක සුඛ දුක්ඛ වේදනා දෙක නැති හැම අවස්ථාවම අදුක්කම සුඛ වේදනාවෙන් අපි ඉන්නේ කියලා ඒ ඒ අවස්ථා දැනගෙන ධර්මතා විදියට සලකලා හිටියොත් ඒක නිවැරදි ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තිරුවන් සරණයි. ඔව්. ඔබතුමා ඉදිරිපත් කරන අදහස බොහොම වැදගත් මේ දුක්ඛ සත්‍යයට අදාළව. දැන් අපි භාවනාවේදී නැත්නම් මෙතන භාවනා කියන්නේ ඇත්තටම සිහිනුවණින් යුක්ත බව. උපට්ඨිත සතිනා එළඹ සිටි සිහියෙන් යුක්ත බව දැන් මේ සතිපට්ඨානෙදී අපි භාවනා කියන්නේ. එතකොට මේ යම් වෙලාවක හරි මේ නිකන් පැත්තකට වෙලා පරියන්කෙන් දැස් තියාගෙන වගේ ඉන්න අවස්ථාවක් නෙවෙයි මම ඒ අවස්ථා දෙකටම මේ උදාහරණ කියන්නම් අපි හිතමු දැන් මෙහෙම මේ සංකාර දුක්ඛය තමයි අප්‍රකට කියලා කිව්වේ දුක්ඛ දුක්ඛේ විපරිණාම දුක්ඛය අපිට ප්‍රකටයි කිව්වා එතකොට සකස් කරගන්න දුක දැන් අපි මේ හිතන්නු අපි කතා කර කර ඉන්නෝ වෙලාව. යම් කෙනෙක් ඊට පස්සේ අපේ අතින් වචනයක් වරදිනවා. අර මනුස්සයාට තරහ යනවා. ඒ මනුස්සයා අපිට වයින්නවා. දැන් මේ වෙලාවේ අපි හොඳට සතිමත්ව හිටියනම් සකස් කරගත්තු දුක දකින්නවනේ අපිම අපේ යතින් වචනේ වැරදුනා අපි ඒක කිව්වා නොකිය යුත්ත කිව්වා අර මනුස්සයාට කේන්ති ගියා ඒ මනුස්සයාත් දැන්න නැත්නම් ඒ මනුස්සයා යන්න ගියා වැඩේ දමලා ගහලා එතකොට දැන් එතන යම් කිසි ඛේදනීය తත්ත්ව දුෂ්කර తත්ත්වයක් ඇති වුණා. එහෙම නැත්නම් තවත් ඉස්සරහට ගියා. මේ ක්‍රියාව වැරදුනා. ක්‍රියාවේ ගැටලුව ආවා. එතන දුක්ඛය ආවා. එතකොට අපි සිහිනුවණින් හිතියනම් මේ අපිම සකස් කරන දුක සකස් වෙන දුක අපි දකින. මෙතන මේක වැරදීම වචනේ සීමාව පැනනවා. සම්මා වාචා තුළ ඉන්නේ නැතුව මම අසතිය අසම්පජඤ්ඤය නිසා මිච්ඡා වාචාවට ගියා. සම්මා කම්මන්තය තුළ ඉන්නේ නැතුව මිච්ඡා කම්මන්තයට ගියා. නැත්නම් සම්මා ජීවිතය තුළ ඉන්න නැතුව මිත්‍යා ජීවිතයට ගියා කියලා සිහිනුවණින් හිටියොත් එතෙන්දි මේක දකිනවා. ගියපු ගමන්ම සංස්කාර දුක්ඛය එනවා. අර සීමා පැන්න ගමන්ම අහංකාර දුක්ඛය එනවා. ඔය වාචා සම්මන්තා ජීව තුළින් ඕක හොඳට දකින්න පුළුවන්. එදිනෙදා වැඩ කටයුතු කරද්දී පනිනවා සීමාව. පැන්න ගමන් මේ එතෙක් නොතිබුණු දුක්ඛයක් සකස් වෙනවා. ඒකටයි සංස්කාර දුක්ඛය කියලා කියන්නේ. ඊළඟට ඕක මානසිකව අපිට දකින්න පුළුවන්. අපිට තරහ සිතුවිලි, රාග සිතුවිලි, දේශ සිතුවිලි එනවනේ දැන් චිත්තානුපස්සනාවේදී ඒකනේ බුදුරජාණන් වහන්සේ ඔය දෙකම දකින්න පුරුදු කරන්නේ. එතකොට දැන් දේශ සිතුවිල්ලක් ආපු ගමන්ම අපිට තේරෙනවා தත්ත්වය වෙනස් වුණා. කොහෙද ඇතුලේ? රාග සිතුවිල්ලක් ආපු ගමන්ම මොකද්ද වෙන්නේ කියලා අපි දන්නවා සිහිනුවණින් හිටියොත්. අන්න අර දුෂ්කරතාවයක් පැන නැංගා. කොහොමද? මානසිකව. තමයි. ඒක කයටත් දැනෙනවා. රාග සිතවිල්ල ආපුවාම මානසික අපහසුතාවයකට අපිපත් වෙනවා. ද්වේෂ සිතවිල්ල ආපු ගමන්ම මානසික එතන දුක්ඛේ සංස්කරණය සකස් වෙලානේ. සංකාර දුක්ඛේ වෙලානේ. ඒක තමයි අපේ ඇඟටත් බලපාන ශරීරයට. සමහර විට. තාම මේක එළියට පැන්නේ නැහැ. වචනෙන් ක්‍රියාවෙන් එළියට පැන්නේ නැතත් අපිටම දකින්න පුළුවන් අභ්‍යන්තරයේ මේ මේක මතුවලා එනකොටම ඇතුලේ මේ දුක සකස් වෙන හැටි. ඒ විදිහට. ওই විදිහට අපිට මේ අප්‍රකටයි කියන සංඛාර දුක්ඛය සිහිනුවන පැවැත්වුවොත් සිටිවිලි වලදී පවත්වන්න පුළුවන්. උපතුමා වේදනානුපස්සනාව ගැන කිව්ව එක හරි වැදගත්. මේක දකින්න ඉතාම හොඳ ප්‍රවේශයක් ඒක. දැන් සුඛ වේදනාවේ ඉඳලා දුක් වේදනාවට මාරු වෙන අවස්ථාව දකින්න. ඒ ඒක ධර්මතාවයක් හැටියට දැක්කොත් ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි සුඛ වේදනාව ඉඳලා දුක් වේදනාවට මාරු වෙනකොට සමහර වෙලාවට අපි ඒක සංකාර දුක්ඛයක් බවට පත් කරගන්න. අරක දුක්ඛ ඒක දුක්ඛ දුක්ඛයක්. මොකද්ද? සුඛ වේදනාව දුක් වේදනාවට මාරු වීම හේතුඵල ධර්මානුකූලව සංකාර දුක්ඛයක් නෙමෙයි. ඒක විපරිණාම දුක්ඛයක්. වෙනස් වීම. හැබැයි මේ විපරිණාම ස්වභාවය අපි තේරුම් ගන්න නැතුව අපි ඒක මානසිකව අපි ඒකට පැලෙන්න ගන්නවා. අයියෝ මේ තිබුණු සැපය, මේ තිබුණු සුවය, මේ තිබුණු දේ නැති වුණා නේද? දුක් වෙන්න ගන්නවා. එක්ක තරහ ගන්නවා. මේක නැති කරේ අහවල. මගේ සැපේ නැති කරේ. ආදිවාසී. අන්න එතන අර දුක් සුඛා වේදනාව විපරිණාමයේ වෙලා දුක්ඛා වේදනාව ආවම අපි තරහ ගන්න එක, වෛර කරන එක, කෝධ කරන එක සංඛාර දුක්ඛය. ඒක අපි හදාගත් එක. අර සුඛ වේදනාව විපරිණාමයේ වෙන එක විපරිණාම දුක්ඛයක්. ඒක එතන දුෂ්කරතාවයක් කියනවා. සුඛය තිබුණා නම් හොඳයි. නමුත් සුඛය විපරිණාමයේ වෙලා දුක්ඛය. එතකොට ඒක විපරිණාමය. විපරිණාම දුක්ඛය. හැබැයි විපරිණාම දුක්ඛය අල්ලගෙන අපි තරහ ගත්තොත් ආපහු තව දුකක් හදාගත්තොත් එහෙම නැත්නම් වෙන විදිහේ මොකක් හරි අකුසල මානසිකත්වයක් හදාගත්තොත් අන්න එතන සංඛාර දුක්ඛය. එතකොට මේ සංඛාර දුක්ඛය කියන්නේ අපි සකස් කරගන්නේ. අලුතෙන් අකුසල සිතිවිලි සකස් කර ගැනීම, වචනය වැරදි විදිහට භාවිතා කිරීම, ක්‍රියාව වර්ධවා යෙදීම, ওই වගේ දේවල් සම්බන්ධතාවයේ වරද්දා ගැනීම, භාවිතයේ වරද්දා ගැනීම තුල තමයි මේ අලුතෙන් අපි සකස් කරගන්න දුක් කියන ඒවා ඇති වෙන්නේ. අපි සිහිනුවණින් යුක්ත වුණොත් මේ මොහොතේ මේක දකින්න පුළුවන්. ඉතා පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට පිළිතුරු වේවා අවසරයි. ස්වාමීන් වහන්සේ මේ ආර්ය පුද්ගලයා තුල ඇති වෙන අදුක්කම සුඛ වේදනාවේ ස්වභාවය විස්තර කරනවා අදුක්කම සුඛ වේදනාව ආර්ය අනාර්ය කියලා ભેදයක් නැහැ. අදුක්කම සුඛ වේදනාව ධර්මතාවයක්. අසුතෝ අපුදුජන තුලත් ඇති වෙනවා. ඒක තුලත් ඇති වෙනවා, අසීක තුලත් ඇති වෙනවා. වේදනාව ওই තුන් දෙනාගෙම කිසිම වෙනසක් නැහැ. වේදනාව ආර්යයටත් දුක් වේදනාව දුකයි ඒකටත් දුකයි අසුතා පුදුජන්ටත් එහෙමයි සුඛා වේදනාවත් එහෙමයි තුන් දෙනාටම එකයි අදුක්කම සුඛා වේදනාවත් තුන් දෙනාටම එකයි වෙනස තියෙන්නේ අදුක්කම සුඛා වේදනාව අසුතා පුදුජන අඳුනන්නේ නැහැ අඳුනන්නේ නැහැ ඒක ඒක අඳුනනවා ඒක මට්ටමට ආපුවාම අදුක්කම සුඛ වේදනාව අඳුනනවා. අසුතව පුදුජන මට්ටමේදී අඳුනන්නේ දෙකයි. සුඛ අඳුනන දුක් අඳුනන. හැබැයි ඒක ඇත්තටම ධර්මතා හැටියට දන්නේ නැහැ. ඒක නිකන් ඒකෙන් පෙළෙනවා ඇත්තටම අඳුරන්නේත් නැහැ. අසුතව පුදුජන සුඛෙන් ඉල්පෙනවා දුකෙන් පෙළෙනවා. අඳුනන්නේ නැහැ ඇත්තටම. හැබැයි අරිය ශාවක වුණාම සුඛ අඳුනන දුක්ඛ අඳුනන අදුක්ඛම සුඛය කියන සුවිශේෂ තත්ත්වයක් සඳහන්. ඒකයි හරිතාව. ඊට පස්සේ අසේක වුණාම රහත් වුණාම ඔය දුක් තුනම තියෙනවා. තුනම අඳුරනවා. තුනටම උපේක්ෂයි. ඒකයි වෙනස. අපි මා බුදුන් වහන්සේ ආවද. උන්වහන්සේට ගොඩාක් හම්බුනේ. ඔව්. හැමෝම ධර්ම කාලයට පිටවා නම් සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා දෙයක් තියෙන්න පුළුවන් අපේ හම්බුනේ. තියෙනවා. ඒවා ධර්මතා. තියෙනවා නමුත් ධර්මතා. හේතුඵල ධර්මතා. හේතුවක් නිසා කිසියම් හේතුවක ඵලයක් විදිහට අපිට සුඛයක් දැනෙනවානේ. කායික පහසුවක්, මානසික සාහනයක් දැනෙනවා. ඒක සුඛ. කිසියම් හේතුවක් නිසා මේ ධර්මතාවක් කියන්නේ හේතුඵල ධර්මතාවක් කියන එකනේ. කිසියම් හේතුවක් නිසා හේතුපත්‍යයන් නිසා ඒ අපිට කායික අපහසුතාවයක් හා මානසික ආසහනකාරීත්වයක් දැනෙන දුක් වේදනා. එතකොට ඒ ඒ කිසියම් හේතු ටිකක් නිසා ඔය දෙකෙන්ම තොර අවස්ථාවකත් අවස්ථාවලත් අපි පසු වෙනවා දුක්ඛම සුඛාරේද. එතකොට තුනම ධර්මතා. ධර්මතා ඒක. ඉතින් ඒ විදිහට බලපුවාම මේ වේදනා තුනම ධර්මතා. තුනම පවතිනවා. පවතින නිසානේ මෙහෙම දෙයක් දේශනා කරන්නේ. නැත්තම් දේශනා කරන්නේ නැහැ. අපි අනික ඉතින් දේශනාව නෙමෙයි දැන් අපි අත්දකින්නේ සුඛ අත්දකින්නේ අපි සැප විඳිනයි දුක් විඳිනයි මම දන්නේ මම නම් විඳිනවා දෙකම ඉතින් හේතු බල ධර්ම අනුකූල දෙක විඳිනවා ඉතින් අදුක්කම සුඛව දැන් අපි හොඳට විඳිනවා හොඳින් දැන් අපි ඒක ඒක තුල හුඟක් අපි ප්‍රැක්ටිස් කරනවා නිසා ඒක වෙනදට වැඩිය තියෙනවා. ඉතින් තුනටම දැන් අපි උපේක්ෂයිනේ. මොකද තුනම ධර්මතාවනේ. තුනම ධර්මතාව අපි එකක් විතරක් අපේක්ෂා කරොත් ඒක අවිද්‍යාවනේ. සුඛ විතරයි දුක්ඛ එපා. මේ එහෙම නැත්නම් ඕවා ගැන නිත්‍ය සංඥා ඇති කරගත්තොත් අපෝ මේ දුක තමයි තියෙන්නේ සුඛ සුඛ නැහැ කියලා. දුක විතරයි තියෙන්නේ කියලා දුක ගැන සමහර නිත්‍ය සංඥාවක් හදාගන්නවානේ. දුක විතරයි. එහෙම එකක් නැහැ. දුකත් අනිත්‍යයි සුඛත් අනිත්‍යයි හේතුඵල ධර්මානුකූලයි සුඛ පවතින්නේ දුක්ඛ පවතින්නේ ඉතින් ඒවා පවතිනවා අපි අපේ වෙනස තියෙන්නේ මේවා තේරුම් අරගෙන තියෙනවා ඒ වගේම අපි මේවායින් කම්පා වෙන්නේ මේවා අල්ලගෙන අර සංඛාර දුක් හදාගන්නේ නැහැ අලුතෙන් අකුසල සංඛාර දුක් කියලා කියන්නේ ඇත්තටම මේ අකුසල් වල සංඛාර දුක් හදාගන්න දිතන තමයි නේද අපි හම් වෙන්නේ. ඔව් අන්න එතන තමයි අපි ඉන්නේ. ඒකයි. වේදනාව සුඛ තියෙනවා. ඒක. නෙක්කම්ම ශික්ෂා පැහැදිලි කරලා දෙන්න. ඔව් නෙක්කම්ම ශික්ෂා කියලා කියන්නේ දැන් අපි මුලදී මුලදී කාමයේ මිත්‍යාචාර වේරමණී කියන එකනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට මුලදී උගන්වන්නේ ඇහැ කන නාසය දිවකයට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ස්පර්ශ කියන ඒවා භුක්ති විඳිද්දී මිත්‍යාචාරයෙන් තොර වෙන්න අර අර දුක අර මේ ආචාර ධර්මීය වශයෙන් ලෝක සම්මත වශයෙන් මේ කාමයේ පරිහරණය කරද්දී තියෙනවනේ පනවාගත්ත සීමා මායින් ඒ සීමා මායෙන් ඉක්මවන්න එපා. ඉක්මවුවම තමයි ඒක මිත්‍යාචාරයට වැටෙන්නේ කියලා. හැබැයි මිත්‍යාචාරයෙන් යුක්ත තොරව සම්මාචාරයක් ඇතුලේ කාමයේ පරිහරණය කරත් කාමයේ විසින් ඇති කරන දුක් දෝමනස් වලින් ගැලවෙන්න අමාරුයි. ඒක නිසා නෙක්ඛම්මය උගන්වනවා. නෙක්ඛම්මයේදී කරන්නේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් පුළුවන් තරම් දුරස් වී සිටීම. දැන් නැච්ච විසූග දස්සන ඊට පස්සේ ගීත වාදිත මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ මුච්ඡාසයන මහාසයන අබ්‍රහ්මචාරියා විකාල භෝජන මේවයින් කියවෙන්නේ නෙක්ඛම්මේ. දැන් නච්ච විසූක දර්ශන කියන්නේ දර්ශනකාමයෙන් පුළුවන් තරම් ඒ කියන්නේ බලන බැලීම සහ ඊට අදාළ ක්‍රියාව කාම වස්තු සහ රූපකාම වස්තු සහ රූපකාමී ක්‍රියාවන්ගෙන් පුළුවන් තරම් දුරස් වෙන්නේ. ගීත වාදිත ගැයුම් වැයුම්නේ ශ්‍රවණ කාමයෙන් පුළුවන් තරම් අයින් වෙලා ඉන්නේ. ඊළඟට දර්ශන කාමයේ මාලා ගන්ධ විලේපන, ධාරණ මණ්ඩන විභූෂණ ඕවා ඔක්කොම කරන්නේ දර්ශනකාමීතනේ. ඇහින් බලලා වතුර වෙන්නේ. ඉතින් ඒ වගේ පුළුවන් තරම් දුරස් වෙලා ඉන්න Tamanට හැකි තරම්. ඊට පස්සේ ගන්ධ විලේපන ආග්‍රහණකාමීනේ. ඉතින් පුළුවන් තරම් ඒවෙන් දුරස් වෙලා ඉන්න. ඊළඟට අබ්‍රහ්මචර්යා සහ උච්චාසයන මහාසයන දෙකෙන්ම කියවෙන්නේ ස්පර්ශකාමී. අබ්‍රහ්මචර්යාව කියලා කියන්නේ තවත් කෙනෙකුගේ ශරීරය ස්පර්ශ කිරීමෙන්, සිප වැළඳ ගැනීමෙන්, තුරුළු කර ගැනීමෙන්, ලිංගිකව හැසිරීමෙන් ලබන ස්පර්ශකාමයේනේ. ඒකටනේ අබ්‍රහ්මචර්යාව කියන්නේ. උච්චාසයන මහාසයන වල තියෙන්නේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වලින් අපි ලබන කායික පහසුව. ඉතින් ඒවත් පුළුවන් තරම් අවම කර ගැනීම. අබ්‍රහ්මචර්යාවෙන් නම් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ උච්චාසයන මහාසයන වලින් 100ට 100ක් අයින් වෙන්න බැරි නිසා උච්චා මහා කියන සීමාව දාලා ඒවයින් අයින් වෙනවා. එතකොට අර කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් හැකිතාක් දුරස්ත වීම තමයි මෙතනින් අදහස් කරන්නේ. එක්කම ශික්ෂාවල තියෙන එක. එක්කම ශික්ෂා පහක් ඇවිල්ලා තියෙන එකනේ. පංචකාමයට අදාළ. හැබැයි ශික්ෂා පදවල ඒ මිශ්‍රව තියෙන්නේ. අබ්‍රහ්මචාරියා, විකාල භෝජන, දැන් විකාල භෝජනයේ තියෙන රසකාමී. කන්න බොන්න ඕන අපි ඒ උනාට රසකාමයට වැටිලා නිකන් රස තෘෂ්ණාවේ දාසියෝ බැලියෝ වෙන්න ඕනේ නෑනේ. එහෙම වුණාමනේ අර කෑමේ බීමේ කිසිම මායිමක් සීමාවක් නැතුව යන්නේ. ඉතින් ඒවා ආපහු දුකට හේතු වෙන්නේ. නිසා කන්න බොන්න පුළුවන් ශාරීරික අවශ්‍යතාවයට නම් විකාල භෝජනීය වලකින. අර රස තෘෂ්ණාවට වැටිලා කන බොන එකෙන් වලකින. ඉතින් ওই විදිහට මේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් හැකියතාව Tamanට පුළුවන් උපරිම තත්යෙන් අයින් වීම තමයි නෙක්ඛම්ම කියලා කියන්නේ. ඒ උදාහරණ වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ওই නෙක්ඛම්ම ශික්ෂා ටික ওই විදිහට මේ දේශනා කරේ. කියන්නේ එහෙමයි ওই නෙක්ඛම්ම ශික්ෂා. එහෙමනම් අපි අදට දහම් හමුව නිමා කරමු මේ අපේ කාලයත් ඉක්මලා ගිහිල්ලා තියෙන නිසා. ඉතින් අපි මේ මහා සතිපට්ඨාන දේශනාව පදනම් කරගෙන සාකච්ඡා කරගෙන එන මේ කමඨහන් අපි මේ කතා කරන්නේ විශේෂයෙන් මාර්ග සත්‍ය පිළිබඳව අපි ටිකක් ගැඹුරින් කතා කරලා තිනු කලිනුත් ප්‍රතිපදා නමින් අපි දේශන මාලාවක් කරලා තියෙන ඒවත් නැවත ශ්‍රවණය කරන්න කියලා අපි කරුණාවෙන් මතක් කරනවා. ඒ වගේම මම අදහස් කරනවා තවත් සාකච්ඡාවක් විතර මේ සම්බන්ධයෙන් කරන්න ඕනේ කියලා. මොකද මේ මහා චත්තාරික සූත්‍රය වගේ සූත්‍රත් අපිට මේ ආර්ය ප්‍රතිපදාව කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සාකච්ඡා කරද්දී අපිට වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා තව සාකච්ඡාවක් වගේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම ආරාධනා කරනවා මේ තම තමන්ගේ ජීවිත තුල පවතින දුක්ඛ දෝමනස්ස ඉදිරිපත් කළ හැකි මට්ටමින් සභාවේදී මේ අපි කතා කරන සාකච්ඡාව තුළ ඉදිරිපත් කරන්න පුළුවන් නම් අපිට ඒක මාර්ගය ඇතුළට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කොහොමද ඒක නිරෝධ කරගන්න අපි මේ මාර්ගය එතෙන්දි පාවිච්චි කරන්න කියන එක. ඒක තමයි අපට උඟක් වැදගත් වෙන්නේ. භාවනාව කියන්නේ ඒක. ඉතින් අපේ දුක්ඛ දෝමනස්ස අපි අපේ ජීවිතය තුළින් දැකලා අපි කොහොමද ඒක නිරෝධ කරගන්නේ මේ නිරෝධගාමිනී පටිපදාවට ඒක ඇතුල් කරලා ඒක නිරෝධ කරගන්නේ කොහොමද කියන එක අපිට වැදගත්. ඒක නිසා එවැනි දේවල් තියෙනවා නම් ඉදිරි සාකච්ඡාවේදී පෙළගස්ස ගන්න සූදානම් කරගන්න කියලාත් අපි මතක් කරනවා. ඉතින් අපි නැමවා කරනවා වෙනද වගේම මේ උතුම් අවස්ථාවට සහ සම්බන්ධ වුණු අපේ කල්යාණ මිත්‍ර හැම දිනාටම මේ ආර්ය ප්‍රතිපදාව ඉදිරියට යන හැම දිනාටම මේ අපි ලබා ගන්නා වූ ධර්මාවබෝධය මේ ජීවිතයේදීම මේ ආර්ය ප්‍රතිපදාවේ පරම නිෂ්ඨාවන නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිස උපකාරී වේවා උපනිෂේ වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිස්ථානීය පරමාර්ථයෙන් අදත් අපේ සදහම් හමුව නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි Thank you.